එතකොට සත්‍ය කුකිලේ කියන අදහස කියන්නේ මොකක් නිසාද? නාම රූප දෙක නොදන්නා කම නිසා. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ අපි ගාව මේ ශරීරයේ මනෝ කියන අදහසක් කියන මේ හිතට දැනෙන සත්‍ය කුකිලේ කියලා මේ දැනෙන ගතිය ගත්තාම මේ ගතිය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එකක් මිසක මේ නාම රූප දෙකට අයිති එකක් වෙන නෙමෙයි. ඈ දැන් අපි දැන් කඹේ ඉන්නතනක කඹය බව නොදන්නා කමකට ඈත ඉන්නකොට අපිට මිනිස්සෙක් කියන හැඟීමක් අදහසක් ඇති වෙනවා. දැන් මිනිස්සයා කියන හැඟීම මිනිස්සයා කියන අදහස අපේ මනසේ අපි ගාව පවතින මොකක් නිසාද? ඔව් සංවේගව නොදන්නා කම නිසා මිසක අර සංවේගව ඇලි ටික හින්දා නෙමෙයි. තේරෙන්නේ? දැන් පාදයට අඳලා තියෙන ඇඳුමක් තියෙනවා නම් ජීවිතෝක ටිකක් තියෙනවා නම් මුත්‍යක් තියෙනවා නම් ඒ ඇලි ටික හින්දා අපිට මිනිස්සෙක් ඉන්නවා මේ මිනිස්සෙක් තියෙනවා මිනිස්සෙක් ඉන්නවා කියන අදහස තියෙන තියෙනවා මේ ඈත අපි ඉන්නේ හින්දා සංවේගව තේින්නේ හරියට. දකින්නේ භවය බව නොදන්නාකම නොදකින්නකම නිසා ඇති වෙච්ච අදහසක් දෘෂ්ටියක් තමයි මොකද්ද? සත්‍යයක් මිනිසේ කියන අදහස. මේ භවය වගේ තමයි කාමගුණ ආහාරයෙන් හැදුණු රූපේ. එතකොට ඒ කාය අතර කරන පවතින චිත්තජයතික ටික. මේවා අනාත්මෝ ධර්මතා ටික. අර භවයට මුක්තිය කියලා දීකල් කියලා කියලා සමහරක් ඇද්දෝ සමිදේ ඇද්දෝ වගේ ටිකක් තමයි කියන්නේ. මේ නාම රූප දෙක පිළිසිඳ නොදකින්නකම නිසා මොකද ඈතයි අපිට නොවන්නේ ඈත නිසා ඒ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා අපේ සිතේ ඇතිවෙච්ච ගතියක් තමයි මේ පුද්ගල සංඥාව පුද්ගල හැඟීම එතකොට සත්‍යයේ පුද්ගලික දෘෂ්ටි ආදනස වශයෙන් විතරක් මේ විතර දැනෙන ගතියම අවිද්‍යාව සත්‍යයේ දැනෙන සිතේ තියෙන ගතියක් ඕනම කෙලෙස් කියලා කියන එකත් පිටට. එතකොට මේ ශරීරය ගත්තාම මේ මම කියලා හිතෙන දතිය. ඒක කියනවා මානානුසය කියලා. මම වෙන කියන හැඟීම කියනවා අස්මිමානය කියලා. ඒවා අවිද්‍යාවයෙන් හටගන්න හැඟීම් කෙලෙස්. ඉතින් කෙලෙස් ටික නැති වුණොත් සංකේය බව සංකේය උතන සංකේය බව දකින්න ඒක තමයි ඇත්ත ඇති ඇති දකින්න කියන්නේ. ඒ වගේ අපිට මේ කෙලෙස් ටික නැත්නම් ඇත්ත ඇහිති නොදන්නාකම දුරු වුණොත් පුද්ගලයේ සත්‍යය කියන සංඥාව නිරුද්ධ වෙනවා. එතකොට ඒ පුද්ගලයේ සංඥා සත්‍යය කියන සංඥාව නිරුද්ධ වෙන්නේ නිකන් නෙමෙයි. අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වෙන්නේ නිකන් නෙමෙයි. මොකද විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව කියන්නේ මොකද? ඇත්ත ඇහිති දැක්කොත්. නාම රූප දෙක තියෙන තැන නාම රූප දෙක කියලා දැක්කොත් තමයි මේ ධර්මපදයක පිළිසිඳ දැක්කමයි රකින්න දකින්නයි නොදකින්න කම කියන එක දුර වෙන්නේ. එතකොටයි මේ පුද්ගල සංඥාව ආත්ම සංඥාව ටික ටික දැන් අපිට මේ සත්‍ය පුද්ගලයේ ඉන්නවා වගේ තේරෙන සත්‍යය හිතට දැනෙන හිතට හැදෙන සත්‍යයට කියන සංඥා විපල්ලාසය කියනවා. එතකොට ඒක මානසික මට්ටම නෙමෙයි සංඥා මට්ටම පෙනෙන මට්ටමට. ඒකද අපේ සිතේ පවතින උපදින උපදින හැම සිතක් ගන්නෙම උපදින ක්ලේශ ගතියක් මේ සතර ස්කන්ධ ටිකයි ටික නෙමෙයි. ඉතින් අනුක්‍රමයෙන් ඒක ගෙවෙන්න ඕනේ. එකපාරටම නැති වෙන්නේ නැහැ. අපි අර සුදුසුකම් කියලා ප්‍රතිකරණ කොට අනුක්‍රමයෙන් හිත දෙන්නේ. එකපාරටම නැති වෙන්නේ නැහැ. ඒ වගේ දැන් ඔය සමත කොමතහන තියෙන හිත වඩමින් අපි මේ නාම රූප ධර්මය මෙහෙම නොවනින් බලන්න බලන්න සත්‍ය කුකලෙක් වෙන හැටි මේ නාම රූප දෙක පිළිතරක මම මගේ කියන හැඟීම ටික ටික ටික ටික ගේනවා ටික ටික ගේනවා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුකුම්භ කිරියා අනුකුම්භ ටික අනුකුම්භ කොට මහා මොහොත එකපාරට ගැඹුරු වෙලා නැහැ අනුකම්පණය ගැඹුරු වෙලා තියෙන වගේ මේ ධර්ම මාර්ගය අනුකම්පණයෙන් තමයි මොන වෙලේ අනුකම්පණයෙන් තමයි කෙලෙස් කෙලෙන්නේ ටික ටික ඒ නිසා එහෙම මොන බලන්න ඕනේ එහෙම බලන්න නැතුව උපාය කරන්නේ නැතුව කෙලෙස් දෙවෙන්නේ දැන් අපි දැන් ඉස්සරහින් තියෙන මේ රූපිත අපි දැක්කහම අපිට මොකද හිතෙන්නේ? මේ හිතන කියන මේ රූපිත දැක්කහම මොකද හිතෙන්නේ? ඕක දැන් අපි හිතන්නේ මේ වටාපත හිඳයි වටාපත කියන හිඳ වටාපත තේරෙන්නේ. හිතට තේරෙන්නේ හිතෙන්නේ දැනෙන්නේ අපිට වටාපත කියලානේ. දැන් මේ කෝප්පේ තියෙන්නේ කෝප්පේ අපිට තියෙන කෝප්පේ තියෙන හින්දා මේ මේ කෝපයමයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඇල්ලුවක් හිතෙන්නේ අපි කෝපේ. දැන් මම සංකේතව කෝපේ කඩේ කියලා අපිට හිතෙන්නේ. ඒක ඉවරමනෝ ගඳ සොඳක්කව කෝපේ කියන ගඳ තමයි මේක පළවෙලා මේ කෝපේ තියෙන්නේ. කියලා මොකක් හරි ගඳ සොඳක් කෝපේ. එතකොට දිවදාලු මේ කෝපේ හැමතැනම ප්‍රහායන්නේ. ඒ වගේ කෝපේ තමයි අපි ආයතන කොක්කොම් කරගන්නවා. ඒ කියන්නේ රාත්‍රිසාර කියන්නේ කෝප්පේ තියනවා කියලා. නේද? මොකද කියන්නේ දැන් අපිට මේක ප්‍රඥා කියන්නේ මේ නීතියක් දැම්මොත් ආන්දියෙන් මේකට වටාපත කිව්වොත් දාහක් දැරෙනවා. දාහක් කිව්වොත් මොකද? නම් වුණා බරපතල වෙච්ච වෙන්නේ පිස්සුනේ වැඩි. සංගුවම විහිදෙන්න හික්ම මාළු. ලෝකයේ තියෙනවා. හරි. අතුතු මේක දිහා වතාවත කියලා දුරු තේම මරණය දන්නේ. මේක කෝප්පේ කියලා දුරු තේම මරණය දන්නේ. එක වතාවක් වැඩිලා දුරු මරණමයි. එළම තේම නැත්නම් දුරු. අදින්ද මේ රූපෙට කියන්නේ කෝප්පේ කියලා මේකට කියන්නේ වතාවත කියලා. කිව්වොත් වැරදුනොත් හරි එක දැනක සමාවක් නෑ වැරදුනොත් මරණමයි කිව්වොත් බලන්න අපේ පැත්තේ මනසේ හොඳ සිහියක් යොදන හැටි. හොඳ උත්සාහයක් යොදන හැටි බලන්න ඇයි මොකද? නැරෙන්න බයට වැරදීමකට චුට්ටක්වත් ඉඩ දෙන්නේ නැහැ. මේ දිහා බලන්නේ ඕකේ කියලා. මේ දිහා බලන්නේ වටාපිට කියලා. ඔය බලන ගැටි අපි විහිල් කරන රුචිවල 50ක් වැඩ ගන්නවා කියන්නේ අපිට වරදී දෙවලු. ඒ කියන්නේ වරදීනවා කියන එක කියන්නේ අපි මේ ආත්මයන් තුළ දෙවි කරගෙන නැහැ. ඒවා නේද? හිත වොමනාවෙන් අල්ලගෙන නැහැ. දරුවා නෙමෙයි. මේකේ බලය වෙන්න වෙන්න ශික්ෂණය දෙවි දෙන්න වැඩි තමයි අපේ පැත්තේ ආධ්‍යාත්මික පැත්තේ තීරණ තිබුණේ. දැන් ඉතින් පළවෙනි වතාවට කියලා සමාවක් නැහැ නේ. එකපාරක් වරදුනා නම් මේකට වතාවට කියලා නැරඹෙනවනේ. මේකට කෝච්චිය කියන නැරඹෙනවා දැන් ඉතින් මොකද මොකද? ඉතින් මේ දිහා බලන්නේ බොහොම පරිස්සමෙන් සිහියෙන් කල්පනාවෙන් තමයි කෝපය කියලා තමයි බලන්නේ. අවබෝධයක කතා කරනකොට එහෙම ඔය කෝපය පොඩ්ඩක් අරගෙන ඉන්නකොට කෝපය කියනකොට කෝපය හම්බුනට කියන්නේ දුර්වල නැහැ කියන්නේ. හරිද? ආතනේ වසාපතේ වතුර ටිකක් ගාලා ගිහින් ඉස්සරහට දැන් පොඩි ධර්මයක් උපන්නොත් අපිට මොකද කරන්නේ මේ පුතේ කෝපෙන්නේ කියලා එහෙනම් වෙනසක් ඇත්තේ නැහැ. මේ පුතේ වසාපතේ කියනවා. එහෙනම් වෙනසක් ඇත්තේ නැහැ. මෙහෙම අවුරුදු ගානක් භාවිතා කළොත් මොකක් වෙයි? මේක බෝක්ක කියලා තේරෙන්නේ නැති ඒක. මේක වටාපිට කියලා තේරෙන්නේ නැති ඒක. දැන් බෝක්ක හෝ වටාපිට කියලා තේරෙන ගැතිය මාරු කරගන්න මේ භෞතික පැත්තට මොකද කරන්නේ? ඒ දිහා බලන මෙන්න මේ විතරයි අපි වෙනස් කරන්නේ නේද? ඒ දිහා බලන නිම විතරයි අපි වෙනස් කරන්නේ. එතකොට මේ වසංගත වගේ අපිට තේින්න වසංගත කියලා බලපු නිසා. කෝපය කියන අපිට තේින්නේ කෝපය කියලා බලපු නිසා. එතකොට වසංගත කියලා බලනකොට කරුණු දෙකක් වෙනවා. එකක් දැන් වටාපත කියලා බලලා වටාපතකින් සැප දුක් වෙනවා කියන එකක් තියෙනවා. ඊළඟ දවසේ මේක දිහා බලනකොට වටාපත කියලා තීරෙන්න තියෙන උගුරක් ඇති කරනවා. කෝපේ බලනකොට දැන් කෝපේ කියලා තේරෙනවා කෝපයෙන් විපාකෙත් තියෙනවා. නැවත හම් වෙනකොට කෝපේ කියලා බලන්න ආපහු කෝපේ කියලා තීරෙන්න තියෙන උගුරක් තියෙනවා. දුකයි සත්‍යය දෙකම තියෙන එක ආරම්භය. හරිද? එතකොට දැන් මේ දිහා වටාපත කියලා බලන තාක්ම වටාපත කියන අදහස හෝ ඒ මානසික මට්ටම අපේ ජීවිතේ නෑ. එන්නේ ඒක හුරු වෙනවා මිසක ඒක ලෙහෙන්නේ නෑ. ඒකකොට ඔය වගේම තමයි අපිට මේ සත්‍ය පුද්ගලයේ කියන එක පෙනෙන්නේ මේ ආම රූප දෙක නොදන්නා සමන්ත සත්පුද්ගල අදහසක් ඇති වෙලා ඒ අදහසෙන් පුද්ගලයේ කියලා බලන හින්දා සත්‍යය කියලා බලන හින්දා දැන් අපිට සත්‍ය පුද්ගලෙක් කියලා කියන්නේ. මේ දෙන්නලා කියන්නේ. ඉතින් අපි සත්‍යය කියලා බලන තාක්ම කරුණු දෙකක් වෙනවා. සත්පුද්ගල භාවයෙන් අද දුකද නිදිනවා නැවත හම්බ වෙනකොට සත්‍ය පුද්ගලෙක් කියලා බලන්න කෙනෙක් තියෙන හොරුවක් ඇති වෙනවා. දුකයි සංජේ දෙකම තියෙනවා. එතකොට ඉතින් ඔය විදිහට බැලුවොත් මොකද වෙන්නේ? මරණීය දඬුවමේ තමයි. කියන්නේ ජරා මරණ දුකම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම තියෙනකනට මේ නාම රූප දෙකක් කියන්නේ කියන්නේ කොහොමද බලන්න. මොනින් නාම රූප දෙකක් කියන්නේ කියලා සිහි කරන්න අරමුණු කරන්න. તો නාම රූප දෙක සිහි කළාට අරමුණු කළාට ඉහත් මත අපිට වොමනාව නැතිකම බය නැතිකම හින්දායි අපිට ওই වරදින. දැන් දැන් අපි දැක්කා මෙච්චර හොරුවක් කියමු වටාපත ගියේට මරණය දන්නේ කනවන දරුවෝ කියලා කිව්වහම මොකද කරේ සුක්ෂක වරදින් නැතුව අපේ මනස හදාගත්තා නේ. එතකොට බලන්න අපේම සිතේ සිතුවිලි බොහොම දුරවල විදිහට අල්ලගන්න කම හින්දා නිකන් බෑ කියලා වෙන එකක් නැතුව නේ. බැරි පුළුවන්කම කියන එක තමන්ගේ මනසේ තියෙන. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඇත්තටම මෙතන මේ නාම රූප ධර්මයේ නාම රූප ධර්මයක් කියන නොදෙන පුද්ගලයෙක් ඇතුළත බලන තාක් මනීය දන්දේනම දන්දේනම ලැබෙනවා. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. ඒ හින්දා බලන්න කියලා තියෙන්නේ. අපි දැක්කොත් මරණය නම් ඉඳෙන්නේ දිහක් නැහැ. මේ සංඥාව වෙනස් කරනවත් කියන අදහස කියුණු වුණොත් කියුණු වෙන්න වෙන්න තමයි මේකට තියෙන උත්සාහය වැඩි වෙන්නේ. ඉතින් අපි දැන් වතාපත කියලා බලන්න බලන්න වතාපත කියලා කියනවා මිසක ඒ බොහොම වෙලාවට ඒක නැති වෙන්නේ නැහැ වගේ. මේ සත්‍යයේ කින්නවා පුද්ගලයේ කින්නවා කියන හැඟීමම බලනවා නම් ඒ හැඟීමම පවත්වනවා නම් ඒ මත්තම එන්ජින්ද හුරු වෙනවා වැඩි දියුණු වෙනවා මිසක ඒක කෙරෙන දෙන්නේ නැහැ. අපි මේ දිහා කෝප්පේ කියලා ටික ටික ටික ටික හරි බලන්න ගත්තොත් එකපාරටම නැතිවෙන්නේ නැහැ. කෝප්පේ කියලා බලන්න බලන්න අනුක්‍රමයෙන් ටික ටික වටාපස වටාපස කියලා බලපු හුරුව ටික ටික ගෙනවා. කෝප්පේ කියලා බලන්න ගතිය ටික ටික වැඩි වෙනවා. යම් දවසක් තියෙනවා බලන්න ඕන කෙනෙක් දවසක් බලනකොටම කෝප්පේ කියන එක පේනවා තමයි. ඒ වගේ දැන් සත්‍යයක් පුද්ගලෙක් කියලා හිතෙන මේ මත්තම වෙනකොට නාම රූප දෙකක් තියෙන්නේ කියන කාරණාව අපි සිහි කරනකල බලනවා. සිහි කරකල බලනකොට එයා කාරණා දෙකක් කරනවා. දැන් නාම රූප දෙක නාම රූප දෙකක් විදිහට පෙන්නනවා. මත්යේ නාම රූප දෙක බලන ටිකක් හෝ වුණත් ඇති කරනවා. එතකොට නිරෝධිය මාර්ගය දෙක විතරක් තියෙනවා. සත්පුරුෂය බහගෙන යන දුක නිරුද්ධ වෙන විදිහට දැනුත් ප්‍රතිපදා විදිහට මැත්තේ ඒ දුක නොඋපදින කටයුතු වෙනවා නේද? එතකොට අපි සත්පුරුෂල භාවයෙන් අරමුණු ගන්නතාව සත්පුරුෂල භාවයෙන්ම තහවුරු වෙනවා කියලා ලෙහෙන්නේ. මෙතන පවතින යථාභූත ස්වභාවය නැත්නම් ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය නුවණින් අපි බැලුවොත් මේ නාම රූප ධර්මයක් කියන තැනට නාම රූප දෙක. එතකොට ඒකයි සත්‍ය අවබෝධයක් කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියවෙන දවස් කවුරුත් කියන දවස් ඇත්තටම මේ කයේ තියෙන මොනවද කය ඇතුළේ තියෙන්නේ මොකද්ද? කොහොමද කියලා බලන්න. බලනකොට තේරෙනවා පේනවා මේ කය කියන එක හේතුක්ක් කියලා. කෙනෙක් හෝ සත්‍යයක් හෝ බුද්ධලේක නොවන පුද්ගල කොටස් නොවන ධර්මතාවය. ඒක හොඳට තේරෙනවා. ඊට පස්සේ කය ඇතුළු කරගෙන පවතින චිත්තයේ ටිකක් තියෙනවා. ඒකද උඹට දැල්වහම මොනවද කියනවා මොකද්ද මේ පෙර අවිද්‍යාව කර්මන එක දැනෙන ටික. එතකොට හොඳ නොවන දැල්වහම මේ කය ඇතුළු කරගෙන පවතින සිිතේ කියන ගැටි ටික වෙන් කරලා දැනගත්ත හැකි. ඒක ඇත්තක්. මොකද යාක හොඳට පැහැදිලි මේ කනගුණ ආකාරයෙන් හඳුනු කෙටලොන් නේද සම්මස් වලට හැංගී දැනීමක් දැනෙන්නේ නැහැ. ඒ පොතත් අතුරු කරගෙන පවතින හිතට දැනෙන. මේ ශරීරයේ ක්‍රියාවෙන් කරන්න බෑ. කය අතුරු කරගෙන පවතින හිත නිසායි කය කියලා වෙන්නේ. මේ කයට රූප වෙන්නේ නැහැ. මේ කයට ශබ්ද දැනෙන ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. කය අතුරු කරගෙන පවතින හිතේ මේ රූප දක්න ශබ්ද දැනෙන ආදී කුටි ටිකක් කරා. රූපේ කුයි නාමිකුයි කියන දෙක රූපයේ උදව්ව යම් යම් ආකාරයට උදව් වෙන නාම ධර්ම වලට නාම ධර්ම ටික යම් යම් ආකාරයට උදව් වෙන රූපයට මේ දෙන්න එකතු වෙලා කියන සිද්ධියක් තියෙනවා. ඔය සිද්ධියම දන්නා කම නිසා මම යනවා පුද්ගලයෙක් කරනවා සත්‍යයක් කරනවා පුද්ගලයෙක් වැඩකට කරනවා සත්‍යයක් වැඩකට කරනවා දරුවෝ දුවනවා දරුවෝ කනවා අහවලා බයිනවා අහවලා සතුට වෙනවා අහවලා හිනනවා කියලා අපි පුද්ගල භාවයෙන් සංඥා වලට ඉන්නේ දෘෂ්ටි වලට ඉන්නේ මේ මට්ටම තමයි අපිට මේ වැරදි අදහස් ටික මේ වැරදි දැක්ම තමයි අපේ ජීවිතේ දරවන්න දුක ගෙනල්ලා තියෙන්නේ ওই සත්ත්ව පුද්ගල භාවයෙන්ම තමයි මේ නාම රූප දෙක හේතු වෙන හටගත්තු නාම රූප දෙක දෙනවා නාම රූප දෙක විදිහට නාම වෙනවා. අපිට තේන්නේ කෙනෙක් විදිහට. කෙනෙක් මරණයටපත් වුණා. පුද්ගලයෙකුට මේ වගේ අහානියක් වුණා. මට මේ වගේ දෙයක් හැදුණා. මගේ රූපෙ මෙහෙම වෙලා. කියලා අන්තිමට මේ රූපය මම වෙලා, රූපය මගේ වෙලා, රූපය මගේ ආත්මය වෙලා, මගේ මූණ අරිච්චතයි. මගේ මූණ කුරුලෑ මගේ ඇඟේ දැන් පුල්ලෝගේ කබර වගේ. ඔක මේක රූපෙ නිසා දුක් විඳින්නේ. රූපයේ ස්වභාවය තේරුම් ගත්තේ නැති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් විශාල සැපපහරකට වැටුනහම ගහගෙන යද්දී යූරායන තියෙන ඔය බුබු තන වගේ තන පඳුරක එල්ලුණොත් ඒ එල්ලිච්ච තන පඳුරක් එක්කම කඩාගෙන ඒ මොනසාර යනවා මේක ඒකින් ඇද පිළිතත් ලැබෙන්නේ නැහැ ඒ වගේ යම් කිසි කෙනෙක් රූපය මම රූපය මගේ රූපය මගේ ආත්මයයි කියලා නිතර තම රූපය අනුව පෙරලෙන විඥානයක් පිටත් ඇතිකා ඒ රූපයේ කියන ගතියෙන් එයාට සැප දුක් විඳිට වෙනවා මිසක කවදාවත් එයාට පිළිගත වෙන්නේ නැහැ. එතකොට රූපය කියන එක අහක කියන දෙයක්. අහක කියන දෙයක් අපි ඔය උරුම කරගෙන දුක් විඳිනවා. අපි ගොඩාක් දෙනෙක් අසහනින් අසහනින් කියලා කතා කරනවානේ. ඇත්තටම අතහරින්න ඕන මොකද? මේ පංචකෝලන සම්පේ. අනිත් ඔක්කොම ටික අතහැරෙනවාගේ අපිට මේ කය මම කියන වචනේ කියලාගෙන බාහිර දේවල් මොන තරම් අතහරින්න පුළුවන්. නමුත් අතහරින්න ඕන ධර්මතාවය අතහැරීම නැති නිසා බඩට යනවා. නායම් වික්‍රේ කාය සෝමහතං නාපි අනේෂං පුරාණ මිදං වික්‍රේ කම්මං අවිසංචේත දේවිසං දස්සබ්බං බුදුරජාණන් වහන්සේ දේශනා නායම් වික්‍රේ කාය තුම්හතා මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි. නාකි අන්‍යයන් නැත වෙන කෙනෙකුගේ නෙවෙයි. පුරාණ විදම් වික්‍රේ කම මහණෙනි පුරාණ කර්මකත්තේ හතගත්තේ. අභිසංචේතන චේතනාව පිළිදෙන්නේ මේ ආයතන ටික ඒකේ මොහොතේ සිතට අනුව පිළිදෙන්නේ. වේදිකන් වේදනාවට වස්තුවක්. කය මේ වගේ කර්මයට හැදෙන චේතනාවන් පිළියෙල වෙලා මේ කය කියන මොකද විපාක විදිහට වස්තුවක් මේක. එතකොට මොකද තමන් හෝ අනු නෙමෙයි බුදුජානක දෙන්න කරන මහණී යමක් නුඹලගේ නෙමෙයිද ඒක දුරු කරන්නේ. ඒක දුරු කරන්නේ බොහෝ කාලයක් හිතට පිණිස පවතිනවා නේද? බොහෝ කාලයක් හිත වැඩ පිණිස පවතිනවා කියලා. ඉතින් ලෝකේ ජරා මරණ ධර්මයන්ගෙන් ජරා මරණ ස්වභාවයෙන් විශ්ව ධර්මයක් මේ රූපේ පත් වෙන්නේ කියලා. රූපයෙන් මිදුණු කියන්නේ කරමන්නේ මිදෙන. ඊට පස්සේ චිත්තචෛතසික ටික මම මගේ හිත මම හිත මගේ ටික හිත මගේ ආත්මය චිත්තේ මම කියලා හිතනවා. සිතිවිලි කරමන්නට පත් වෙනවා. ඒ සිතිවිලි අනුව කෙරළෙන ජීවිතයක් වෙනකොට දැන් ජරා මරණයට පත් වෙන්නේ. යන්නේ කුත මේ චිත්තචෛතක රූප නැත්නම් නාම රූප නැත්නම් පංච උපාදාන ස්කන්ධයෙන් නිදුණා නම් එයා ජනම මරණයෙන් නිදුණා වෙනවා. ඒක නිදුණා වෙන්න නම් නිදෙන්න නම් ඇත්ත ඇති දකින්න ඕනේ. ඒ නිසා ඇත්ත ඇති හැටි දකින්න නම් මොකද කරන්නේ? ඇත්ත ඇති බලන්න ඕනේ. ඉතින් දැන් මොකද ලෝකේ බලපු විදිහටයි කෙනෙක් කෝපය කියලා බලපු හින්දා කෝපය කියලා කියනවා කතාපත කියලා බලපු හින්දා වතාපත කියලා කියනවා දැන් මේ දෙකේ නම් මාරු කරලා බලනකොට ඒ විදිහට කියනවා ඒ නිසා දැන් අපි භවනා කරනවා විදර්ශනා කරනවා කියලා කියන්නේ මොකද්ද විශේෂ දැක්ම පිටිස්සෝ බලනවා මේ ලෝකයේ සත්‍ය සුද්ධලේ කියන හිතාගෙන ඉන්න තැන හිතන තැන පවතින ඇත්ත ඇති හැටි නුවණින් බලන්ද හිත මෙහෙවන එකට තමයි කියන්නේ විදර්ශනා කරනවා කියලා බලනවා හිතෝ බලනවා. ඒක එන්න ඕන කෙනෙක්ට බලන්න කියලා තමයි ඔක්කොම කරන්න පුළුවන්. කවුරු හරි බෞද්ධනේ අන්‍යාගමික කෙනෙක් හරි ඇවිල්ලා අර්ථ කිරුව ප්‍රාද කිරුව බය නැතුවම මම මේක මම හේතුවමස් නෙමෙයි හේතුවක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කියන්න පුළුවන් තමයි අපිට කියන්නේ. ඇයි? මේ රූපය බලන මේ රූපය හැදෙන්න හේතුවක් තියෙනවා. මේ රූපය හැදෙන්න ප්‍රත්‍යයක් තියෙනවා. මේ හේතුව නිසා මේ ප්‍රත්‍ය නිසා හැදිච්ච රූපය. එතකොට මේ හේතුවේ මේ ප්‍රත්‍යෙන් හැදිච්ච රූපය ඒ හේතුව ප්‍රත්‍ය නැත්නම් ඒ හැදිච්ච හේතුව සත්‍ය කුජලෙක වෙනනම් ඒ උපත කලයේ නැති රූපේ කොයි සත්‍ය කියන්නේ කියලා ඔප්පු කරලා දෙන්න පුළුවන්. ඒ විදිහට අපේ ඇත්තටම මේ සමතේ උදව් කරගන්නේ දැන් ඕගලන්ට මේ නාම රූප දෙකක් කියන්නේ කියලා බැලුවට බැලුවට පේන්නේ නැහැ. පේන්නේ ආවන්නේ ධර්ම වැඩි නිසා. ඒ හින්දා සමත සමතහනකින් හිත වඩමින් හිත වඩමින් නුවණින් බලනවා. ආයෙත් නුවණින් බලමින් සමත සමතහනකින් හිත වඩනවා. මේ බුදුරජාණන් වහන්සේ ඔබ දේශනා කරන්නේ හරියට කම්මල් කරුවෙකුට කරනවා. කමල් කෙනාට අලි 3-4ක ලොකු වාහනේ යකඩ ගැල්ලක් හම්බ වුණා. එයා මොකද කරන්නේ? රක් කරනවා. රක් කර කර බලනවා. ඒක රක් මොකද කරන්නේ කිව්වොත් මොකද වෙන්නේ? ඈ? කලන්න පුළුවන්. ඊට පස්සේ හරි. කලන්නේ රක් කරනවා. ඒ ලක්ෂ දෙකකට රක් කරනවා කියනවා. ඒත් මේක බලන්නේ. ඒක අවශ්‍ය භාගය හදාගත්තේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? දෙකම ඕනමයි නේ. ඒ වගේ නෝනති කෙනා හිත රදවල කෙලෙස් මල දුරු කරනවා කියලා තේරෙනවා. එතකොට කම්මල්කාරය යකගේ රක්කනවා වගේ තමයි මේ සමතකම දහනකින් හිතවල නිවන ධර්ම අඩු කරනවා. අනිවාර්යයෙන්ම පස්සේ දැන් රක්කරුගේ අතර තරන්න පහදෙන්නේ මේ වරින් කරනම අඩුවෙච්ච මාසකින් මේ නාම රූප සත්‍ය පුද්ගලික කියලා පේන තැනක පවතින ඇත්ත බලන්න පහත් ඇත්ත බලන්න අපි හිත යොමු කරනවා. ඒව නේද? එතකොට යකදවත් කළා කියලා පැත්තකට හිතුවොත් කලක් නැතුව වැඩේ හරියම අවශ්‍ය දේ වෙනම හොරාද? සත්‍යයේ මොකද දැකලා කියන ප්‍රශ්නයක් තියෙන්නේ. නේද? ඒ වගේ ඕගොල්ලෝ ආනාපාන සතිය හරි බුදුගුණ හරි මොකක් හරි භාවනාවක් කරනවා. ඔය යකදවත් කරනවා වගේ. මොකද ඔයගොල්ලෝ නියම මෙනෙහි කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ බාහුවයක් හදාගෙන ක්‍රියාකලේ කල කලන්නේ. එතකොට එහෙම කලක් තියෙන්නේ. එහෙනම් අපි වැටේ ලක්ෂණෝ වගේ බුදු ගුණ අසුභේ මාර්ණේ මෛත්‍රී ආනාපානසති වගේ සමතකම ගන්නට දකින්න මොකක් වෙන්නේ? ක්‍රියාකලේ ලක්ෂණෝ වගේ. ඊට පස්සේ මේ සත්‍ය පුද්ගල භාවයේ විවේක ආරමුණු වල යතහ භූත ස්වභාවේ නාම රූප ධර්මිය ඇත්ත ඇති හැටි නොවන බලනේ කටයුතු මොකක් වගේද? යක්කගේ සාධනවා වගේ. දැන් යක්කගේ වස්තුව සැල්වි හරනකොට සැලෙනවා හර. සැල්වියේ මොකද? කවදාහරණයක් වෙනවා. මොකද? ආයුධ හදන්න. මොනවද ආයුධ? එහෙම කරපු කෙනාට පුළුවන් ඍද්ධිවිද ඕනනම් ඍද්ධිවිද ලබන්න පුළුවන් පෙරේතු කඳතිල ලබන්න පුළුවන් අනුන්ගේ විසින් බලන්න පුළුවන් ඒ පැත්තට නඹුරු කරනකොට නැත්නම් ආශ්‍රයයක් හේතු නඹුරු කරනකොට මේ දුක මේ දුක ඇති මේ දුක නැති මේ නැති කරන මඟ මේ ආශ්‍රය ධර්ම මේ ආශ්‍රය ධර්ම ගැටීම් මේ ආශ්‍රය ධර්ම ගැටීම් මේ ආශ්‍රය ධර්ම ඇති කරන ප්‍රතිපදාව කියලා හිත නමලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. තව පැත්තකින් ඒ චතුරාර්ය කලනමක් තමයි ඇහැ ඇත්ත ඇති හැටි ඇහැ පිළිබඳ දකින්න පුළුවන්. මේ සත්පුද්ගල සාම අනිත් කරනකොට දැන් මේ ආෝගේ රක්කල ආෝගේ යකට තැළුවා. තැන්නේ මොකදද? ওই ලෝකයේ ඇත්ත බලුවාටි මොකදද? මේ යථාභූත ස්වභාවයම දකින්න. ඇහැ රූප සත්ව විඥානය කියන ටික පේනවා පෙර නොතිබීමමයි මේ ටික හටගත්තේ. ඒ ටිකද ඔවුන්ට උපන්නාරි වල පවතින හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට පේනවා දකින්නකට තිබ්බනේ දැක්කම පස්සේ කියන්නේ අවස්ථාවකද ආයතනයේ උපද්දක ලෝකිකුයි දකින්නේ කියලා පවතින ඇත්ත තමයි යථාභූත ස්වභාවය. මොකද යකඩ රක්කල තැළුවට තම අවුදේ හැදිලා නැහැ. ඒ වගේ දැන් අපි සත්‍යයේ පුද්ගලයේ කියලා ඉතන හිතුවා ඒක අකුසල චික සත්‍යයේ පුද්ගලයේ කියලා දකින්න තැන මේ මොහොත පහු කාලේදී අපි දැක්ක නාම රූප ධර්මතා දෙකක් තියෙනවා කියලා. කුසල දැන් තියෙන කුසලය. යහපත. කෙලෙස් නැහැ. නමුත් නාම රූප දෙක හරි දකින්නට නාම රූප දෙක තියෙනවා තියෙන නාම රූප දෙකක් දකින්න දැකපු නාම රූප දෙක තියෙනවා කියන මට්ටමක් තුනක හරි එතන ඒ නිසායි දැන් ඔය ආවුගේ යකඩේ සැලිය මොකද ආයි ආවුද හදන්න කියලා තව මොකක්ද කියනවා ඒ තමයි යන්ති සම්පූර්ණ සම්බන්ධ නිරෝධම කියන්නේ එතෙන් දැනගන්න ප්‍රශ්න නැහැ මේක දැනගන්න කෙනාට ඒක විපහසන ඒ කියන්නේ හොඳට රත් කරලා ලකේ කලා ගන්න එතකොට ආයුධයක් හදනවා කියන පහසු නෑ. මොකද ඒ රත් කළ පළන එකෙන් එයා හැඩ කරන ආයුධේ මොහොත කියන වගේ කුඩි තැනක් විතරයි යොමු මේ යථාභූතයේ ටික එන කෙනාට යථාභූත ඥානය කියන එක සිහි කිරීම මාත්‍රයක් විතරයි යොමු ආයුධයට අවශ්‍ය ඔක්කොම හැඩ කරලා හදාගන්න ඕන තමයි. ඒ නිසා භාවනා කරනවා කියලා අපි කලේ කරන්නේ මෙන්න මේකයි කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට බුදු ගුණ අසුදය මනමේ මෛත්‍රී වගේ කමතහන් ටික නැතුව අපිට කොච්චර දරුවක් තේන්නේ දුවන දුවන එකතර දුවන වගේ තේරෙයි. ඒ හින්දා ඒ කමතහන් ටික අනිවාර්යම ඕනේ. ඒ කමතහන් ටික විතරක් කෙරුවට හැදෙන්නේ යකඩ වක් කෙරුවට කලක් නෑ වගේ ඇත්ත ඇතිහැටි බලන්න හිත යොමු කරන්නේ නැත්තම් ඒකෙන් ප්‍රයෝජනයක් වෙලත් නැහැ. ඉලක්කගේ හස්තර කර කලනවා අන්තිමට නිර්මාණය වෙලා තියෙනවනේ මොකද්ද? හොඳ තියුණු තියුර ආවුදයක්. ඒ වගේ අමතකම තහනකින් හිත වඩනේ මේ නාම රූප ධර්මයන්ගේ ඇත්ත බලන්න. එතකොට කලන්ත ලේසි වගේ සමතකම ගන්න හිතවල වල බලනකොට මේක පේනවා ටිකක්. තව කොහොමද නැහැ. නැත්තම් මේ පුද්ගල සංඥාව මේ ජීවිතේට කල්ප ගන්නවා ගැටලු කරපු කෙලෙසියක් නේ තියෙන්නේ. ඉතින් මේ ටික මෙහෙම කරනකොට කෙලෙසේ ටික ටික හඳුනනවා පුද්ගල සංඥාව වගේ. ආධ්‍යාත්මික මේ මම මේ රූපේ මම කියන මෙන්න අත්හැරෙනවා. වාසල මම කියන මේව අතහැරෙනවා. අතහැරනකොට ඕගොල්ලන්ට මේ ආයතන ටික පිළිසින් දැක්කට පුළුවන් ඇත්ත දැක්කට පුළුවන් මොනක් වෙනවා. මොකද ඇත්ත දැකන්නේ. දැන් ඇහැට පෙනෙන්නේ රූපේ බාහිරම. එතකොට එයා දකිනවා ඇහෙන් මෙහෙම බැලුවොත් මෙහෙම බැලුවොත් මේ බාහිර රූපමයි කියලා දකිනවා. ආයේ රූප ආයතනයේ ආධ්‍යාත්මික රූපේ බාහිර රූප කියලා දෙකට දෙන්නට බෑ කියලා ඇත්ත ඇති හැටි දැක්කම දවසක් එනවා. එදාට තමන් කියලා සිහි කරගන්නකොට තමන්ට නිමිත්තක් නැති දැනට තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඒ සත්පුද්ගල දෘෂ්ටි දුරු වෙන විදිහට දකින්නයි අපි මේ නාම රූප දෙක බලනවා කියලා කරන්නේ. එහෙම කළාම අද දවසේදී සත්පුද්ගලම හරි ඇත්ත වෙලා ඔයගොල්ලන්ගේ සිත් යන්තා දැකලා තියෙනම් දුව කියලා පුතා කියලා අම්මා කියලා තාත්තා කියලා සහෝදරය සහෝදරි ඒ යාළුවෝ මිත්‍රයෝ ඥාති විශේෂයෙන් කියන මේ රූපෙට මම කියලා යන්තා පුද්ගල භාවයෙන් දැකලා තියෙනවා ඒ කිසිම තැනකට කිසිම කෙනෙකුට කෙනෙක් හම්බ වෙන මේ දැන් කෙරවලට යනකොට සිංහල දර්ශනයක් වෙන්නේ කිසිම තැනකට ඒ විදීම දුකක් දෙකක් නොදී තමන්ගේ හිතේ හිතට තමන්තව ඉස්සා කුඩා මට්ටමේවත් වෙහෙසක් නැතුව පුද්ගල සංඥාව ටික ටික ටික ටික ගෙවිලා මේ ඇලීම් බැඳීම් වලින් හැමතැනම නිදහස් වෙනවා. හැබැයි තමන් දන්නවා මේ ඇත්ත දන්නා සම නිසා දැක්ක සම නිසා පුද්ගල භාවයක් ඉතර තිබුණා නම් ඒ පුද්ගල භාවයෙන් පුද්ගල භාවයෙන් දුර වෙලා ඒ නිසා හිත දුකද දැනන්නේ දුකෙන් මිදුණා කියලා තමම කියනවා. හැබැයි ඒකම දන්නවා බාහිර සත්‍ය පුද්ගල කිමානේ එතනද නාම රූප දෙක නොදන්නා කම නිසා එතන පුද්ගල භාවයක් ඇති වෙනවා. එතකොට ඒ පුද්ගල භාවයේ විස්තර මම දුක් විඳ වගේ මේ නාම රූප දෙක පිළිබඳ නොදන්නා කල පුද්ගල භාවයෙන් දුක් විඳ වගේ අවිද්‍යාව සත්‍යයෙන් සමන්දි දෘෂ්ටිය නිසා ඒ ඒ තැන් වල දුක් විඳින කෙලෙස්කින් දුක් විඳින කමක් කියනවා ඒ නිසා ඒ තැන් වල දුක්වත් නොවන විදිහට හිතෙන්න ඕනේ කියන මොනක්ද කරුණාව අම්මේ කියනකොට මොනවාද රාම රූප දෙකම තියෙන්නේ කියලා කියන්නේ. ඒක මොකද කියනවා? තවත් රාමට ඇයි මගේ පුතේ කියලා. මොකද හොඳට දන්නවා මේ රූප නාම රූප දෙකක් තියෙන්නේ කියන එකත් හොඳට තේරෙනවා. දරුවෝ කියන කියන කරකත් දන්නවා. නමුත් එතන මේ විද්‍යාව නැතිකම නිසා තමන් මේ විද්‍යාව නැති කාලේ නාම රූප දෙක නොදන්නාකම නිසා පුතා දැක්කා වගේ පුතේ පුතේ දැක්කා වගේ එතරම් මේ නාම රූප නොදන්නාකම නිසා අම්මා කියලා දකින්නකම අම්මට කියන දෙනිහස කියන කේ මනස තාම තියෙනවා නේද මම උපායශීලීව ඒ දෙනිහස කියන තැනින් යාව මේ මේ අම්මා කෙනෙකුට දැකලා නම් තව කමන්නේ නාම රූප දෙක නොදන්නාකම නිසා තමන්ගේ මනසේ හදාගත්ත අදහසකට තමන්ගේ මනසේ තුල විද්‍යමාන කෙලෙසයක් තියෙනවා මේ කෙලෙස් උපාය తీරිව නැති කරවන්න ඕනේ කියන අදහසකුත් ඉඳලා නැහැ. ලෝකේ කුලා හරි හිත විද්වන්ත හොඳ නැහැ දුකක් එන්න හොඳ නැහැ කියන තැනකින් උපාය తీරිව කටයුතු කරනවා. ඒ වගේ කියලා අහලා අවශ්‍ය කටයුතු ටික වෙනදර කරලා හොඳ කරලා දෙනවා. නියම කර්මාව කියන්නේ සිත. ඔකට කියනවා විසම ලෝකේ සමව හැසිරෙනවා කියලා. අනිත් අය මොන විදිහට ගැටුවක් දැන්නත් යන ප්‍රශ්න. මොකද කිව්වත් ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා විසම ලෝකේ සමාජ සිදෙනවා කියන තැනකින් එතකොට මෙන්න මේ මත්තමත් නුවණ හදාගෙන ජීවත් වෙනකොට සත්පුරුෂ ආගේ නාම රූප දෙකකට සත්පුද්ගල භාවයෙන් ඇතිවෙච්ච කොහොම කිසිදු ඇලීමක් නැති වෙනකොට දෙනෙන අරමුණය අරමුණක් දෙනකොට ඒ අරමුණ ඇතුලේ ඇලෙන්න දෙන්න දෙයක් නැත්තම් ඔකට කියන උපාදාන කර නොගෙන ඉන්නවා කියලා. එතකොට ඒකේ තියෙන ආනිසංසය මොකක්ද? උපාදාන වශයෙන් ගන්නකොට ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙනවා. දැක්කපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක ලබ සිටිනවා තමයි. මොකද තමන් මේ දර්ශනේ දැක ගන්න නම් දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන්න ඕනේ. නිරුද්ධ වෙනවා අන්ත තේන්නේ. ඒ නැත්නම් මොකද උපාදානම ඉන්න නිසා. තේරෙන දේ ඇතුළ සත්‍ය පුද්ගල දවල් දවල් වලට ආසද ඇවිල්ලා බෙදලා ඉන්නේ හිතයි කියලා දන්නවා. මේ කෙලෙස් අගුවෙච්ච දවසට කෙලෙස් නැතිවෙච්ච දවසට දකින්නේ දකින්න සක්කායතනේ නැත්නම් ආයතනේ කිස් එතකොට. ඇහිලාද නැත්නම් මොකද වෙන්නේ? දැකපු දේ දැකීම පස්සේ නිරුත්යි. හරියට කොහොමද අපි එදෙනකොට කායාව දැක්කද කායාව ඇතුලේ වස්තු වටිනාකම් නැති හින්දා ඇත්තට යනකොට කායාව නැති වෙනවා. ඒ වගේ එන ආරමුණක් දැකීම පස්සේ ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ නැති වෙන කලින් ඒක ඒ ලෝකෙ ඉස්සෙක වෙනවා. අර ආසීතෝපම් සූත්‍රයේ තියෙන සත්‍ය හතරදෙනාගෙන් දේවල් යනකොට සතුරු අධිකෝ දෙන්නෙක් වෙනවා, පස් දෙනෙක් වෙනවා. පස් දෙනාගේ දේවල් යනකොට පිළිවිස් කොටන් ඒක මිත්‍රෙක් වෙනවා. ඒ වගේම දේවල් යනකොට තමයි හිතුවල් ටිකක් හම්බ වෙන්නේ. ඔහොම රිස්කවල් හයම එහාට ගියාම තමයි මොකද වෙන්නේ? ආලමේ කුස්නානෝ තිබංගතරණිය කරන එන හම්බුයි. ඒ වගේම සංයෝගාමී කියන තැන ආව දවසටයි අවිද්‍යාව අමුසියම නැති වෙන ස්කන්ධ නිරෝධය දකින්න පුළුවන් දෙයක්. ඉතින් මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධ ශේෂ නිරෝධය දකින්න. අපි යන්නේ කියන තැනක නම් කතා කරනවා. ඒ රෝදේශ නිරෝධයේ කෙනෙකුට ඔක්කොම ටික වහගෙන කිසිම දෙයක් නැහැ හිස් බව පින්නවා කියලා තමයි නවදන් එපා. මොකද හිස් කිසිම දෙයක් නැතුව හිස් බව පින්නවා කියන එක තායතනය. ඒ නිසා සලායත නිරෝධය කියලා කොහෙන්ද කියන්නේ නැහැ. සලායත නිරෝධය කියන්නේ ඇහෙන් රූපයෙන් බලන වෙලාවේදී සෝත ගාන ජීවා කාය මන කියන ආයතන ටිකම ඉපදිලා තින්නේ නැහැ. සක්කායතන විතරයි කරන්නේ. ඒකද වර්තමානයේ පහතගෙන නිරුත් ඒකේද මධ්‍යම කරන්න ප්‍රතිනද දවල්ලා නැහැ, අවුලලා නැහැ. අවස්ථාවට හතගෙන නිරුද්ධ වෙනවා කියන නුවණකින් ඉන්නකොට සලායතන නිරෝධයේ නුවණකින් ඉන්නේ. ඇයි? අනිත් ආයතන ටික නිරුද්ධයි පොදුලා නැහැ. උපන් එකම ආයතනේ හතගෙන නැති වෙනවා කියන තරකින් නුවණින් ඉන්නකොට මෙයා ආයතන හයේම නිරෝධයේ නුවණින් ඉන්නේ. ඊට පස්සේ කෙනෙක් දේ නැති වෙනකොටම ස්පර්ශ ආයතන හයේම නිරෝධය දකිනවා. ඊගාවට නිරෝධය දකිනවා කියන එකක් හම්බ වෙනවා ඒක ආයතනයක්. ඒක හේතු ප්‍රත්‍යය කියන මොනක් වෙනවද ඒක දෙන්නේ. ඒකද විරුද්ධ ධර්මතාවයකි. එතකොට ඒ නිසා එහෙම නැතුව ඇත්තට වහගෙන අරමුණු මුකුත් නැතුව ඉන්න එකත් පිටිපස්සින් ඉන්නකොට ලයිට් නිරෝධී කියන්නේ. ලෝකයේ අනෙක් අය ජීවත් වෙන මට්ටමේ ජීවත් වෙන ඒ මානසික මට්ටම් වලින් මිදලා. ඒ මොකද සවකටකින් සමාජයේ නිරෝධිය කියලා කියන්නේ මේ දර්ශනයේට එළඹ සිටින ස්ථීර රෝගී නැහැකම දිවනාසේ ශරීරය සහ මනසින් යුක්ත වූ කයක් හෝ ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ මේවා නෑ. ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කිසිම කෙනෙක් නෝ හරියට ඇත්තට හොඳනන්නේ අපිට ටික සංකල්ප කතරගම කියන හයක් කියනවා මොලල් කරනවා ඔළු හයක් කියනවා කියලා මම හැ කියනවා නෙමෙයි අපි දැකලා නැහැ අපි තියෙන සංකල්ප ඔය වගේ අපි මේක නෑ ඒ කියන්නේ ඇස්කන් දිවනාස ශරීර කියලා ආයතන හයක් ඇතුළේ ඇති ආත්ම භාවයේ තියෙන්නේ නම් එහෙම ඉන්නයි කොහොමවත් නැහැ මම කතරගොඩේ ඉන්නේ මේ කියන්නේ හේතුන් කියලා කොටසක් තමයි කිව්වේ. ඔගොල්ලෝ හිතනද ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයකින් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ එකවර රූපක් වෙනවා, ශබ්දයක් වෙනවා, සංසුන්දක් වෙනවා, රසක් වෙනවා කියන්නේ. කිසිම අය නැහැ. මේ ගිනි දෙල්ල කරකවනකොට ගිනි වලල්ලක් වෙනවා කියන්නේ. දැන් ගිනි දෙල්ල කරකවනකොට ගිනි වලල්ලක් කියන්නේ මේ ස්පර්ශ ආයතන හය එක ආයතන නිරුද්ධ වෙනකොට අනිත් ආයතනය උපදින අනිත් ආයතනය උපදිනකොට නිරුද්ධ වෙනකොට අනිත් ආයතනය උපදිනකොට වේගයෙන් වෙනකොට ආයතන හයම ඇති බවට පෙනෙනවා තේරෙනවා අන්න එහෙම දෙකකින් තමයි අපි අපේ ආත්ම භාවය කියන්නේ එහෙම දෙකකින් තමයි අපි සතුටු වෙන්නේ මේ හිත සමාධිය වෙනකොට ජීවිතවල කරතර වේගය නතර වෙනවා එතකොට ජීවිතෙල්ලක් ඉවර යනවා කියන්නේ ගිනිකලි 6 6 කියන ගිනිකලි 6ක් කවදාවත් හම්බ වෙනවා. එයාට එක ස්පර්ශ ආයතනය හම්බ වෙයි. ඒ හම්බ වෙන ස්පර්ශ ආයතනය පස්වෙනි සංකල්ප පස්වෙනිතුන් නැති වෙනවා කියලා දකිනකොට සලායතනය කියන්නේ දිවි. සලායතනය කියන්නේ. ඒ නිසා ගෝටි කාණ්ඩ ගණන් වහන්ස මේ මේ නිදා පහත ලබන්න මේ වගේ බලු කයක් නම් හම්බ වෙන්නේ නැහැ ඔන්න ඔය වගේ තැනකට යන්නයි අන්තිමට ඒ කියන්නේ ජීවත් වීම අධිනාමර වෙන්නයි. ජරා මරණ දුකෙන් මිදෙන්නයි මේ ලක්ෂණ තියෙන්නේ. ඒ කියන්නේ ජරා මරණ දුක ඇවිල්ලා තියෙන ගිනි පෙළ තියෙන දැන් තමයි ගිනි බලල්ල තියෙන්නේ. ජරා මරණ සෝකපදේ දුක. එතකොට ගිනි බලල්ලෙන් මිදුනහම ඔබ වෙන්නේ ගිනි වලල්ලෙන් එන දුක ගිනි වලල්ල නැතුව ගිනි වලල්ල නිසා එන දුකෙන් අපි මිදෙනවා. දැන් ගිනි වලල්ලක් තිබුණොත් ওই ගිනි වලල්ලෙන් මිදෙනවා කියන එක ලේසිද? ඇත්තටම අපිට ඒ වෙලාවට ගිනි වලල්ලක් තියෙනවමනේ. තියෙනවා. ඒකෙන් කොච්චර තියෙනවා කියන එක ඇත්තද කියලා බලනවා නම් ඒකෙන් යන්න රිසල් යන්නත් බැහැ. දැන් මේ විදිහට ගිනි වලල්ලක් තිබුණොත් ඒක මොනතරම් ගැටුද කියන්නේ ඒක සැපදු කියන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මොකද්ද? හොඳට පේනවා රිංගල යන්නේ රිංගල යන්නේ කිච්චෙන වෙනවා. කියන තැන. නමුත් තියෙන්නේ මොකද්ද? වේගය නිසා ඇති වෙන. ධර්මතාවය. ඒ නිසා මේ ස්පර්ශනායතන හය හැතුවනේ මේක අපි ලබු යුතු දෙයක්. දැන් වහන්න පුළුවන්, හුස්කන්න පුළුවන්, නැරෙන්න පුළුවන්, ලෙඩ වෙනවා මේ ඔක්කොම. ඉතින් බලලා නතරව කැනල යනවා කියන කතාව, ඒක රිංගල යනවා කියන කතාව, රිංගල යනවා කියන රිංගල යනවා කියන කතාව කොහොමද කියන්නේ? රිංගනවා ඒක දින බලලා රිංගල දෙපා කියලා හෝ රිංගනවා හෝ කතාව සම්බන්ධ නැහැ. ඒ වගේ මේ ගිහිතෙල් නතරුණා වගේ ඒ ඒකේ ආයතනයේ උපදින ඉපද නිරුද්ධයන්ට පිළි තිබුණාම ආයතන හයේ ජීවිතයකින් කතා කරන කතා කිරීම කරනවා. ඒක කතා කරන්න ඕනේ නෑ. එහෙම වෙන්නේ නෑ. ස්පර්ශ ආයතන හයේ දුක් විඳිනවා කියන තරම්ම දුකක් කියන කතා කරනවා කියලා මේ මේ විදිහට කතා කරලා දෙන්නේ. එහෙමකත් නෑ ජීවිතේ. ඉතින් අන්න ඒ වගේ දැනකට එනවා මේ සහ මේ මාර්ගයේ ඒ නිසා දැන් ඒ වගේ තැනක තමයි අපේ කෙලවර දුක්ඛ දුක්ඛ නිරෝධය කියලා බුදුසසුනේ නිවන කියලා කියන්නේ. ওই ගිනේ වලල්ල නතර කළ ගිනි දෙකක් කියන දැනට ආයතන හයක්ම නිරුද්ධ කළා. එක ආයතනයකින් ජීවත් වෙන ඒ ආයතනයද පෙර නොතිබීම හතර මේ තුන නැති වෙනවා කියන තැන. එතකොට තමයි යම් කිසි සංයෝගන සම්බන්ධ නිරෝධ ගන්න කියලා කියන්නේ. හටගන්න සියලුම ධර්මතාන් බුද්ධ කරනවා. කිව්වා. එහෙනම් බලන්න මහා බුදු කියන්නේ ජීවිතේට නෑ. එක තැනකයි තියෙන්නේ. උපරිම පුදුනේ එක සිද්ධිය නිවන කියන මොහොත කියනකොට මොකද? හටගන්න සමුදේ සමාරෝප කරලා හැමදේම එකතු වෙනවා. හටගන්න හැම ආයතනයක්ම නැති වෙනවා කියන තරකින් ජීවත් වෙනවා. එච්චර තියෙන්නේ. කොහොම සමදේක තමයි තේනවා. ඕන ඔතෙන් තේන්නයි අපිට කියන්නේ. ඒක එන්න බෑ එතෙන්ට මොකද ලෝකයේ උපාදාන පරිකරණ කැඩිලා බැඳිලා. කොච්චරද බැඳිලා. එක දිගට මාතය භාවනා කරන දෙන්න ගමනක් තෝරලා ඉන්න බැඳිලා. ඒ පුළුවන්. අපිට කියනවා බලන්න අපේ ජීවිතයේ එක ධර්මතාවයකින් විතරක් නෙමෙයි දුවට පුතා තමයි අපිට ඒකට විරුද්ධ ඒක එහෙම නෙමෙයි කියලා හිතන්න බැරි මට්ටමකට කොහොමද අපේ ජීවිතේ වැරද්දක් වෙනවා එතකොට මේ ඔක්කොම හරිම ප්‍රයෝජනීය දෙයක් සංකල්ප ටිකක් තුළ අපේ මනසේ බාහිර මහ භූත ටික කියන තැනක නැත්නම් ස්කන්ධ පංචකයේ තියෙන තැනක සංකල්ප ගොඩකින් මේ ඉන්නේ. ආත්තරං අසිකෙන් පෝතෙන් දුරුගන්ධ දේනසිතං නෑ ඒක ආත්තරං බොහෝ සංකප්පා බුදුජානක දේශනාව බොහෝ සංකල්පයන් මාතෘ වෙලා ඉන්නේ. ලෝක සංකල්ප ගොඩක් තියෙනවා. මොන සංකල්ප ටික අතහැරුණොත් තමයි සංහව කියන එක විද්‍යමාන වෙන්නේ. ඒක නෙහා පුද්ගල භාවයේ කියන යම් යම් මට්ටම් වල කෙලෙස් අඩු කරන්න පුළුවන්. අඩු කෙරුවා කියලා ඇත්ත නොදන්නාකම මත ඇති වෙන කෙලෙස්. හැකි වන්නේ යකෝ. දැන් අපි කියමු ඒකේ වෙනස දැන් සත්පුද්ගල භාවයට කෙනෙක්ට ඕගොල්ලෝ ඕගොල්ලෝ දිහාම බලන්ද දුවට පුතාට අම්මට තාත්තට ඥාතියට සහෝදරයන්ට ජීවල් දුරවල් කියලා අපේ හිතේ බොහෝ ඇලිච්ච දේවල් අපේ මනසේ කෙනෙම නේද ඒ දේවල්. දැන් අර අපි භව්‍යවසන භව්‍ය කියලා දැක්කා වගේ නාම රූප දෙක නාම රූප දෙකක් කියලා දැක්කොත් දැකපු තැනදී දැකපු දවසට ඔය ඔක්කොම ඇලීම් වැඩි පිට වෙනවා සංහව නැති වෙනවා කියලා නේද ඒ කියන්නේ දැන් නාම රූප දෙක හොඳ කනගුණ ආහාරයෙන් හැදුණු රූපය කියලා දැක්කම කනගුණ ආහාරයෙන් වර්ධනය වෙනවා පාන් කැල්ලකට ධර්මයේ පුත වගේ ආදරේ කියන්නේ වෙනවද කියන්නේ මොකෙන්ද ඇත්තේ ඈ බත් ඇටයකට කවුරු ඇටයකට දරුවෙක් වගේ වැඩ රැකගන්නවා බත් ඇටයක් පහ කැල්ලක් කියලා වෙන්නේ නැහැ නෑ එතකොට හිතලා නෙමෙයි මේ දර්ශනය නිසා හැම රූපියක්ම ප්‍රකට වෙනකොට කනබුල ආහාරයේ කනබුල ආහාරයෙන් සිට ඒ ආනන්දය අපි මනෝමය කරුවා කියලා හිතාගෙන අපේ චින්තනය මත උපන්න සංයෝජනයක් මේක. මේ ඇති වෙන සංහාව කියනක අපේ මනසෙන් ඔබට අහකට සුත්තක ගිහලා නැහැ. අපේ මනස තුලම ඒකට හේතු ටිකක් හොදාගෙන ඒක ලෙස ප්‍රගමන තියෙනවා. ඒ ටික දැක්කහම ඉබේමයි කලකිරෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටමට දකින්නකොට අද අපි දැක්කා වගේ දරුවා, දුවා, පුතා, අම්මා, තාත්තා, අයියා, අක්කා කියලා තේරෙන මට්ටම නැහැ. ඒ හින්දා තේරෙන්නේ සමාධිය ඇත්ත. ඒකේදී නාම රූප දෙකක් එකේ රූපයක් තියෙනවා නාම ධර්මයක් තේරෙනකොට ඇලීම නැති වෙනවා. දැන් දරුවා, පුතා, දුවා කියලා තේරෙන හින්දා මේක බැඳුනේ. දැන් නාම රූප දෙකක් තේරෙනකොට ඒ පිළිම නිසා දුවා, පුතා කියන කෙලෙස් ටික ඔන්න දැන් තමන් තුළ හිතට සිහි කරලා බැලුවොත් හිත දැඳිලා තියෙන හිතට ආසහිතන එකදු වස්තුවක් තීරගත බැරි දවසක යෝගලන්ට සිහි කළොත් ආහාරයෙන් හදු රූපෙම සිහි කරනවා නේද හේතුන්ගෙන් හදු නාම ධර්මම සිහි කරනවා නේද නාම රූප ධර්මයන්ම සිහි කරනවා නේද කියන නෝනම වෙනවා මිසක සංහාව ඇත්ත ඇති හැටි දැකීමට සමගාමීව කෙලෙස්කේ නිවිච්ච මනස තමත රකින්න පුළුවන්. ඔන්න ඔකට කියනවා සංහා උපාදානයේ නැතු වෙනවා කියලා. දැන් තමගේ මනසේ කෙලෙස් නැහැ. ඔය වැඩේම ඔය කෙලෙස් නැති කමම කරන්න පුළුවන්. රැකේ රත් කරලා විතරක්. මොකද දැන් මොහොම නාම රූප ධර්මයක් හෝ යථාභූත ස්වභාවයක් බලන්නේ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ ආනාපානසති පමණක් විතරක්ම වඩමින් වඩමින් වඩමින් යනකොට මේ කියන අරමුණු පිළිදෙන්නේ නැහැ. ධර්මවා පුසා ජීවා කියලා එකින් එක එකින් පිළි කරන ගතිය සිහි කරන්නේ නැතුව ආරක්ෂකයන් නොදී එක නිමිත්තකටම හිත එකඟ කරලා එකඟ කරලා කිසිම දෙයක් නොදන්න නොතේරෙන සිස්කවක තේයි දැන් ඕගලන්ට ලෝකෙින්න තේකලා බලු ඇලෙන්න බැරිද කිසිම ආරම්භයක් දෙන්නේ නැහැ. හම් වෙනවා කියලා ආරම්භයක් දෙන්නේම නැතිලි. ශුන්‍යතාවයක්ම හම් වෙනවා. දැන් සංහාව කියන එක නැහැ. රාගය කියන එක නැහැ. හම කොහොමද කියන තමන් ගාව ඇලෙන්නේ නැහැ, ගැටීම නැහැ. දැන් මේ ටික තියෙන්නේ ඔන්න සාධුරා විශේෂයෙන්. මේ ටික දෙකේ සමතේ. මේ ටික කල්ප 84000 ගිහිල්ලා හැදී ආපහු මේ රාගය මත. දැන් මේ සමාධිය බලයෙන් නිසා ඥාත මේ රාගය කියන එක නැත්තේ. දේශය කියන එක නැත්තේ. පුද්ගලිය හම්බ හොරෙන්නේ කියන වෙලේ සමාධිය කියන බලවත්. නමුත් ඉස්සෙල්ලාගේ සමාධිය බලවත්කම තමයි සම්මාදිට්ඨිය බලවත්කම. ඇත්ත කියන්නේ දැකපු හින්දා නාම රූප දෙක දැකපු හින්දායි පුද්ගලික කුට සත්‍ය මුද්‍රණ ගන්නවා නේද? දැන් එහෙම දැක්මක් නෑ හිත එකතු කරලා ඒ චිත්ත ඒකකතාවයේ බලයටයි කිසිම ආරම්භයක් තියෙන වෙන්නේ දෙන්නේ. මේ චිත්ත ඒකකතාවය මේ සමාධිය සමන්තු රාගදේශ මොහ නැතිකම හැලෙන දෙක කරන්නේ මුළු ජීවිතේ පුරාම රාගදේශ මොහ නැහැ කියන තැනකින් කවදාවත් පුළුවන්. මුළු ජීවිතේ කවදාවත් කල්ප 84000ක් යනකම් රාගදේශ මොහ මනසේ මනසට මේ සමාධිය බලස්සා පුළුවන්. ඒ ඒ ධර්මතාවයේ සමානයක් තියෙනවා. ඒ සමාධියේද අවශ්‍ය වෙන බවක් තියෙනවා. ඒ සමාධියේද සිිත වෙන බවක් තියෙනවා. ඒක ඒ සමාධිය කියන්නේ කරනවා. ඒ සමාධිය කල් 84000කින් පස්සේ උදිරලා නැති වෙනකොට ආයෙත් සත්‍යයේ පිළිගන්නේ කුතුහලයෙන් ඉඳලා මේ විස්කම්බුනේ නැති වෙනකොට ආයෙත් විසුරුම මනසකට එනවා. ආයෙත් දුව කෙනෙක් පුතා කෙනෙක් සත්‍ය පුදුලෙක ඒ නිසායි මම කියන්නේ කාම දේශ මොහ කෙලෙස් නැති පමණකින් සතුට වෙන්න බෑ හැබැයි කෙලෙස් නැති මෙහෙම ඇත්තක් දැකලා කෙලෙස් නැති පමණට සාක්ෂි ධර්ම ඇත්තකුත් තියෙනවා නාම රූප ධර්මයේ නාම රූප ධර්මයේදී සත්‍වාකාරයෙන් දැකපු නිසා දැකපු නිසා කෙලෙස් නැත්තම් අන්න ඒකට කියනවා සම්මාදිට්ඨිය. හිතමින් ඇතිවෙන කෙලෙස් ප්‍රහාණයක් කියනවා මේක අපෝක්ෂය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ තණ්හාව කියන එක නැති වෙන්න ඕනේ මෙන්න මේ ඇත්තම දකින්නයි. එතකොට දැන් අපි කමතකම තහන වඩන්න ඕනේ මේ ඇත්ත දකින්න විසක මේ සමතකම තහනම් වඩන්නේ දුක් නැතුව ඉන්න කාලෙදි තුමෝ නැතුව ඉන්න එහෙම නෙමෙයි. ඔහොය ආනාතික මූලිකව ඔගොල්ලෝ දැනගෙන තියාගන්න ඕනේ. ඒකවල ජීවිතයේ කියන එක දන්නවා, භාවනා කරනවා කියන එක දන්නවා. ඒක මොකදද කියන කාරණාව දන්නවා, ඒක ප්‍රවේද දන්නවා. සමතේ කියන එක ඉගෙන ගන්න අපි ඕකට. සමතේ කියන්නේ නැහැ නේද? ඒ සමතේ වැඩිවම මෙන්න මේ වගේ ගති ටිකක් අපේ මනසේ දෙනවා. නමුත් ඒක සැබෑ විමුක්තිය නෙමෙයි. රාගය නැතිකම වෙනවා, ද්වේෂය නැතිකම වෙනවා. ඒ කියන්නේ ඒකවට අරමුණු කිසිවක් හම්බ නොවන තීන වෙන ගතිය වෙනවා, පිච්චෙන දෙවෙන ගතිය නැති වෙනවා. කියලා සමතේ කියන කුටි තියෙනවා. තිබුණාට ඒක විමුක්තිය නෙමෙයි කියන එක යා කියන දන්න මොකද? සම්මා දිට්ඨිය නෑ කියන එක හොඳට කියනවා. එතකොට අපි භවනා කරනවා කියලා මේ ටිකේ කලේ අමතකම තහන වැඩි වෙනකොට යටට රත් වෙනවා. ප්‍රමුඛයේ කොහෙද කරේ? මොකද දෙතලේ යටට පලා ගන්න උපකාර වෙනස. සත්ත්ව පුද්ගල භාවයට කෙනෙන මේ අරමුණු වල යථා භූත ස්වභාවය ඇත්ත ඇති හිතේ පවතින ස්වභාවය දැක ගන්න උපකාරී කෙනසයි මේක කරේ. සමුදේ වැඩි. එතකොට ඒ නිසා සම්මත සමතනකින් වඩන්නේ නුවණින් නාම රූප ධර්ම බලන්න. ඊටපස්සේ උත්තර කරන මේ දෙකම කලේ මොකදද? පලායත නිරෝධ සඳහා. කියන උත්තරේ කන පලායත නිරෝධය කියනකොට ස්පර්ශා ගිනි වලල නතර කළ ගිනි තෙල්වත් කියන තැනට ආයතන කියන ආයතන හයක්ම කියනවා නෙමෙයි කොයි වෙලාවකත් මේක මේ සිිතේ වේගවත්කම නිසා කෙලෙස් නිසා ඉපදිච්ච දෙයක් නේ එතකොට එක ආයතනයක් විතර හැමදාම විද්‍යමාන හැමදාම පවතින ඒ මස්කන්ත කීමව ගත්තාම ඒ හත්ගන්න නිරුද්ධ වෙනවා කියන තැනක මොනින් පරිහරණය කරනකොට මේ වගේ ජරාමරණ දුකින් ජීවිතයෙන් මිදෙනවා කාලකන්ණී ආත්මභාවයෙන් මිදෙනවා කියන මස්කම හම්බ වෙනවා මේක තමන්ට තමන් යටවක් හම්බ වෙන්නේ තමන් කියලා එකක් හම්බ වෙන්නේ නැති කොට අසක්කුනේ ඒක බුදුසසුන දේශනා කරන මහණේ ඇහැ තියෙන හිඳයි තමා තුළ සැපදුක් උපදින්නේ. කන තියෙන හින්දායි තමා තුළ සැපදුක් උපදින්නේ. නාසය දිව ශරීරය මනස තියෙන හින්දායි සැපදුක් වෙන්නේ. අත තියෙන හින්දායි ගැනීම ගැනීම පෙනෙන්නේ. සංගීපුරු තියෙන හින්දායි නමන් දිගරෙන්න වෙන්නේ. කකුල් තියෙන හින්දායි ඉදිරියට යන ආපහු වෙන්න වෙන්නේ. බඩ තියෙන හින්දායි සාතු පාසාවක් පෙනෙන්නේ. ඇහැ නැත්නම් කන දිව නාසය ශරීරය මනස නැත්නම් ඒ නිසා එන සැපදුක් දෙක සමත නැහැ. අතපය නැත්නම් ගැනීම තැබීම පෙනෙන්නේ නැහැ. හැකිලීම දිගහැරීම නැතිනම් අන්ති නැත්නම් හැකිලීම දිගහැරීම පෙනෙන්නේ නැහැ. කකුල නැත්නම් ගෑනීම පෙනෙන්නේ නැහැ. බඩ නැත්නම් සාපිපාතව පෙනෙන්නේ නැහැ කියන්නේ. පෙනෙනවා ඇහෙනවා දකින්නවා කියන අරමුණු වල බඩගිනි බඩගිනි වූ පෙනීමක් බඩගිනි වූ ඇහිමක් කියනවා. මුළු ජීවිතේ මුළු ආත්ම භාවයම පේනවා කියනකොට පේනවා කියන එක විතරක් වුණොත් ඇහෙනවා කියනකොට ඇහෙනවා කියන එක විතරක් වුණොත් ඒ වෙලාවට පෙනෙන දෙයක ආයිති මේ වගේ අත්පය හතරම කියන පුද්ගලෙක් නැති වුණා. ඕගොල්ලෝ හැංගෙදීම පේනවා ඇහෙනවා කියනවා කරනවා යනවා එනවා කියන කටයුතු කරනවා ඒ ඒ අත්පය නැතුව. ඒක නිකම්ම විවාහ දර්ශනයක්. ඕගොල්ලෝ තෝරන නම් ඕක බලන්න. සංයුක්ත නිකාය හතර සංගේ රක්ෂපාද කුමාර සූත්‍රය. ඒක කියනවා අක්ෂාවිත කුමාර කළ බුදුහාමුදුරුවෝ සූත්‍රයක තියෙන ඔය මාර්ගය කපේ ගන්නනේ. මේ ජීවිතය කියන්නේ සාසනය හරි ගැඹුරු. බොහොම තියුරයි. ඉතින් ඒ වගේ තියුණු ඥාන දර්ශනයකින් බුදුජානක දැනලා තියෙන හරියට ඕගොල්ලෝ ඔය දැනට මෙන්න ඔතේ තාම. ඈ සංයුක්ත හතරේ හත් පාඩ උපමා සූත්‍රය. හත් කියලා කියන්නේ එතකොට එහෙනම් දැන් මොන සමතය කියන එක ගැන කිව්වා විදර්ශනා කියන එක ගැන කිව්වා ඒ ටික කරන්න ඕනද කියලා අත්‍යවශ්‍ය කිව්වා කියලා දැන් අපි කවුරුත් කතා කරමු දැන් මම ඔය නාම රූප දෙක විදර්ශනා කරනකොට දැන් රූපේ ගැන විදර්ශනා කරන්නේ මේ කෙස්ලොම් නේද සම්මස්හර කියලා එක ක්‍රමයක් අවෝක අපිට පුළුවන් කිමමයෝ කායං යථා චිතං යථා පනිහිත ධමස්සෝ පච්චවේකති කියලා. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි මෙනෙහි කරන්නේ කියලා බුදුදහමත් කියනවා. එතකොට අ අක්කේ මාසෙන් කාය පස්සේ ධාතු ආපෝ ධාතු චේතෝ ධාතු ආපෝ ධාතු කියලා පටිඝාපෝ චේතෝ වායෝ කියන හතර මහා ධාතු භික්ෂූන්ගෙන් මේ කය බලන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ රාහුල හඳුන්වන පෙරණ රාහුල ආජ්ජතිකාති පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු පඨවි ධාතු රේසා පඨවි ධාතු නේතම් මම නේතෝ හමස්මි නේතෝ අර්ථාති එවමෙත යථා භූත සම්පන්නය දක්වනවා. රාහුල පඨවි ආධ්‍යාත්මික පඨවි ධාතුකුත් බාහිර පඨවි ධාතුකුත් කියන මේ පඨවි ධාතු දෙකම එකයි කටයු දහසෝ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මෙසේ ඇත්ත කියලා. ඒව මේක යථාභූත සම්පන්නය දැක්කම මෙන්න මෙහෙම ඇත්ත ඇහිති මොනින් දැක්කෙත් කියලා කියනවා. එතකොට එහෙම ඇත්ත ඇහිති මොනින් බලන්න ඕනේ. ඒකදී කොහොමද අපි බලන්නේ? අපි හොඳට දන්නවා කොටස් එකතු කළා කියලා වෙන වෙනම කියනවා නේ. කෙත් ලොම්ය දත්න හම්මත් නහර කියලා මේ කොටස් ඉස්සොඳට තීකලා මේ කොටස් මේ ශරීරයේ ඇති ඒ පටි ධාතු කොටස මේ ශරීරයේ තියෙන පටි ධාතු කොටස් මේවා බාහිර ධාතුන් වල තියෙන පටි ධාතුවක් තියෙනවා නම් මේ කෙස් කියන පටවියයි බාහිර කියන පටවියයි දෙකම එකයි. දැන් මේ බාහිර වස්තුවේ තියෙන තදගතියක් කියනනම් මේ කෙස් කියන තදගතියක් කියනනම් දැන් බාහිර තියෙන කටේ ධාතු බලද්දි හදලා තියෙනවා. අපේ හරිය නිය පොත්තක් හරිය සමහරේ මාත් හරිය තැනක ඇල්ලුවාම දැන පද ගැටියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආධ්‍යාත්මික පටවිදස්සෝ මේ බාහිර පටවිදස්සෝ පටවිදස්සේ විශ දෙකම එකයි. ඒ සබ්බ ස්වභාවය දෙකම සබ්බ ස්වභාවය. ඉතින් බාහිර පටවිදස්සෝ අපේ කුද්ධලේක හරි සත්‍යයක් හරි කෙනෙක් කියලා හිතනවාද? නෑ එහෙනම් හොඳට ඒක තේරුම් ගන්න එහෙනම් ආධ්‍යාත්මික පටවිදස්සෝ මේ මේ පුතේ කියපු එක කෙස්ලොම් කියපු එක මේ දත් කියපු එක හමස් කියපු මේ පටවිදස්සෝ එහෙම සත්‍යයක් හෝ කුද්දලයක් නෙවෙයි සද ස්වභාවය නෙවෙයි කියලා හොඳට බාහිර ස්වභාවය මේ ස්වභාවය ආදේශ කරලා බලන්න කියනවා. එතකොට ඒ වගේ අපිට පුළුවන් කොටස් විස්සමාරකමක් මේ බාහිර සත්‍යතාවල බලද්දී එකින් එක කෙස් අරගෙන කෙස් මේ පරිදි කටිලාතෝ බාහිර ඇති පටිවිදහතුයි කෙස් වල ඇති පටිවිදහතුයි දෙකම පටිවිදහතුවකින් එකයි එහෙනම් බාහිර පටේ ධාතු සත්‍ය කුකින් නෙවෙයි සත්‍ය කෝ කුකින් කෝ මම නෙවෙයි මේ පටේ ධාතු කියලා බලන්න. ඒ වගේම ලෝම හිමිය ධාතු සම්මස් නෙවෙයි මේක එකින් කරගෙන කොටස් විස්සම බාහිර ධාතු ආදේශ කරලා බලන්න. දැන් දැන් ආපෝ කියලා කියනවා. චිත්ත සෙම තරවලේ ධාරිය වගේ කොටස් අරගෙන මේ වගේ සදේශන ආපෝ ස්වභාවය ගලන වැටෙන ස්වභාවයෙන් යුක්ත කොටස්. බාහිර ලිං වැව් කොකුම වල තියෙන ආපෝ ස්වභාවය ගලන වැగిරෙන ස්වභාවයක් තියෙන ඒක මේ ශරීරයේ පිටතෙන් සරව මේ මුත්‍රා කියලා කියන ගලන වැగిරෙන ස්වභාවයක් තියෙන මේ දෙකම එකයි. ඉතින් ලිං වැව් කොකුම වල තියෙන ගලන වැగిරෙන ස්වභාවය ආපෝ ධාතුව සත්‍ය කුජලේ කෙනෙක් හෝ කෙනෙක්ගේ නෙවෙයි නම් ඒ වගේ තමයි මේ ශරීරයේ තියෙන කොටස මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙවෙයි. ඒක හොඳට සම කරලා බලනවා. බාහිර සූර්යාලෝකය නිසා හෝ ගිනි ගොඩක් නිසා හෝ විපල්ගාව නිසා හෝ බල්පයක් නිසා හෝ යම් උණුසුමක් දැනෙනවා ඒ උණුසුම මේ ශරීරයේ ආහාර පාන දිරවන උණුසුමක් තියෙනවා ශරීරයේ පැවැත්ම පිටුන උණුසුමක් තියෙනවා නම් ශරීරයේ මේ චේත් සාමාන්‍යව පැහැෙන මට්ටමේ තේජ ධාතුවක් තියෙනවා මේ උණුසුමයි මේ මේ වැඩකටයුතු කරන උණුසුමයි මේ උණුසුමයි සමානයි කියලා බලන්න. ඊට පස්සේ බාහිර සත්වයන් දේවල් දේවල් කරගෙන යන තරම උලම් තියෙන ඒ වල ආහාර තියෙන වායු ධාතුවක් තියෙන මේ හරිය අස්වස්ස ප්‍රස්වාස වාතයේ මල මුත්‍ර දහර කරන වාතයේ ඉක්කා උක්කා වෙන වාතය ආහාර පාන කරන වාතය අපතේ හබුලන් දිගට උපදින වාතය කියලා මේ හොරමින් කියන වැඩ ටිකක් තියෙන ශරීරේ. ඒ වැඩ ටික කරන්න උදව් වෙච්ච වාක්‍යයක් කියනවා. ඒ වාක්‍යය මේ වාක්‍යයේ සමාන කියලා බලනවා. මේ වායු ධාතු තත්ත්වෙක කුද්දලෙක් නෙවේ නම් වායු ධාතුවේ නම් මේ වාක්‍යයේ තත්ත්වෙක කුද්දලෙ නෙවේ කියලා බලනවා. එහෙම සතර මහා ධාතුවේ එකිනෙක එකිනෙක සමතර කර බලනවා. ඔයගොල්ලෝ දීර්ඝ කාලයක් යනවා. ඒ කියන්නේ හොඳයි ඒක නිවන ගැන දුර වෙන්න ඉතින් වෙන දේවල් වලට හිතන වෙලාවක් නැහැ කොහොම සමතල කර කර කර හිතේ බලලා නිබඳු සතර මහා ධාතයෙන් යුක්ත මේ කය කනගුණ ආහාරයෙන් හැදෙන ඒක මේ සතර මහා ධාතු මම හෝ මගේ මගේ ආශ්‍රයන්නේ හේතුත්වය කනගුණ ආහාරයෙන් හැදෙන්නේ එතකොට ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු ඌ මේ කය කය ඇසුරු කරගෙන මේ චිත්තචෛතසික ටික පවතින නිසා නේද මේ සතර මහා ධාතු සංඥාන කරලා තියෙන්නේ. ඒ නිසා නේද මේ සතර මහා ධාතුන් යුක්ත රූපේ යෑමේම වෙන්නේ. මේ සතර මහා ධාතු රූපය අසුර කරන පවතින හිතෙන් නේද මේ බලනවා අහනවා කියන වැඩ ටික කෙරෙන්නේ. කියලා හොඳට ඉගෙනගෙන දරුවා කියලා කියනකොට නෑ එතනද රූපේ තියෙන සතර මහා ධාතුවේ. එතනද කෙස් ටික බාහිර කෙස් ටිකයි දෙකම එකයි. එතන තියෙන ලෝම ටිකයි නිය ටිකයි ගස්නේ ගස්වල තියෙන කලු ස්වභාවය දෙකම එකයි කියලා බලලා කනබුන ආහාරේ මේ රූපය හැදලා තියෙන්නේ. එතනද ඒ කාය සතර මහධාතු රූපය ඇසුරු කරගෙන පෞතේ චිත්ත චෛතසික නිසා ඒ සතර මහධාතු රූපය යන්නේ මොකෙන්නේ? මේ නාම රූප දෙක නොගන්නා නිසා දරුවා පුතා ළමයා කියන අදහස ඇති වෙන ඒ අදහස නිසා මා තුළ නිබඳු නිබඳු කැමැත්ත ගතිය විද්‍යමානයි බාහිර රූපේට සංහාව තියෙනවා නම් ඒක තමයි රූපය නිසා රූපය අපිට උදව්ලා තියෙන්නේ අපේ ජීවිත කොච්චරද නොදන්නවා ඇත්ත නොදකින්නවා කියන වැඩේ කරන එක විතරයි රූපේ කියන්නේ රූපය ඇත්ත නොදකින්න කියන තැනකට ඇවිල්ලා ඇත්ත නොදකින්නකොට ඇත්ත නොදකින්න වැඩ දෙකක් කරනවා. එකක් තමයි නාම රූප දෙක නාම රූප දෙක හැටියට නොපෙන්නතු එකක් කරනවා. ඇත්ත නොපෙන්න දරුව හැටියට පෙන්නනවා දෙයක් හැටියට පෙන්නනවා. පෙන්වහම ඒ දරුව හැටියට පෙන්නකොට මොකද කරන්නේ ඊට පස්සේ තමයි කනාවපද. අවිද්‍යාව සංස්කාර සංහා උපාදාන කියලා මේ කාරණා භාගයෙන් තමයි අපි ජීවිතේ තියෙන්නේ ඒක කොටන. ස්කන්ධ ටික පිළිගන්න තැනක ස්කන්ධයගේ ඇත්ත නොදන්නා ධර්මයේ කෙරෙන මේක දැන් ඔක්කොම මනෝමය. අපි කියන දැන් ඇත්ත තියෙන්නේ කබය. කබය කියනකොට තියෙන මොනවද? අන්න කෝටි කැයි ටිකක් දෙකකට කෝටි කරලා හරක් අතර කෝටි කරලා කියනවා. ආවසක තියෙන පොත කැලේට පොරවල තියෙන සංඛ්‍යා විකට තියෙන පොත කැලේට තියෙන සමමත් වෙන දෙයක්. උගෙන් අලුපාඩම් මුක්තියක් නමල ඒ ටික දුමෝ දුමන ගාල ඔබ දැන් ඔය කැලේ ටික තියෙන්නේ. හරිද? දැන් අපි ඈතින් බලමු වැඩ දෙකක් කරනවා දැන් අවිද්‍යාව. කම්යවෝචන කම්යබව නොපෙන්නනවා ඒක ඇත්තේ නොපෙන්නනවා විතරක් නෙවෙයි ඊට පස්සේ මිනිස්සේ සත්‍යය කියලා පෙන්නනවා. අවිද්‍යාවෙන් වැඩ දෙකක් කරනවා. ඇත්ත නොපෙන්නන සංස්කාරය ඇති කරනවා. හරිද? මිනිස්සේ කියලා අදහස ඇති කරනවා. දැන් ඇත්ත නොපෙන්නන මිනිස්සේ කියලා අදහස ඇති කරනවා කියන්නේ ඔක්කොම අපේ මානසික ක්‍රියාවලියක්. හිතේ ඇතිවෙන ගති ටිකක් ඔක්කොම. ඊට පස්සේ සිතේ තියෙන මනුස්සය දිහා බලාගෙනයි අනේ මේ මනුස්සය බොහොම හොඳ කෙනෙක්. මේ මට මෙයා ආශු කරන්න තියෙනවා හොඳයි කියලා හොඳ දැන් කැමැත්තකට. දැන් මේ සිතේ තියෙන මනුස්සයන්ගේ තමයි ලෝකේ. නැත්තම් මේ මනුස්සය නම් හොඳ කෙනෙක් වෙන්න හොඳ නැහැ. කියලා කරනවා. ඒකකොට කටේ දැන් මෙහි තුනේ සාමයක් තියෙන කවය ඉන්නතන කොහේ ගැලේ නැගෙන්නේ කියන සත්තු නෑ ඒ ටික නොදන්නාකම ඒ ලියමුක්ති කියලා ටික උදව්වනේ බාහිර ඉඳලා ඇත්ත නොදකින්නවා කියන එකම ධර්මතාවය සිද්ධ වෙන නිසා. ඒකවල තමයි ලෝකෙම හදාගන්න අවිද්‍යාවක සංඛාර සංඛාරක කියනවා කියලා අපේ මනස තුල මේ ඔක්කොම ටික වලට ගන්නවා. එතකොට අවිද්‍යාවේ මොකද කරන්නේ මිනිසයා කියන කඩදාගෙන සංඛාර. දැන් ඉන්න මිනිස්සුන්ට කියනවා ඉන්න මිනිස්සෙක් හොඳයි කියලා හදාගත්තාම දැන් අර ඔන්න හදාගෙන ආතේ. ඔන්න කනම දැක්කරගත්ත කියලා කියන්නේ. දැන් කනබුන අර සම්බයව වූ රූපයේ ඇතිදිරිපිට එනකොටම තමන් හදාගත්ත මනුස්සය මනුස්සයෙක් කැමැත්ත ටික සංකල්ප කරගන්න. ඔන්න දැන් අපිට කියන්නේ හරියට මනුස්සය දැක්ක මනුස්සයට හරි ආදරේ වගේ තමයි කියන්නේ. ඔන්න තේරෙන්නේ අධර්මකතම ඒක නැහැ. එන්නේ නැතත් හිතපු ගමන් මිනිස්සයවයි මිනිස්සුන්ට කියන්නේ කියන ටිකක් හිතේ ඉස්සර ඉන්නවා දැන් මම කියලා කියන ටික හිතේ ඉස්සර ඉන්නවා ආපහු හොඳටම කෙලෙස් වෙනවා නම් මිනිස්සයවයි මිනිස්සයගෙන තියෙන කැනස්සයි තීකල බලන්නත් යනවා ධනපොත ආයේ හම්බය හම්බ වෙනවා බලන්න කියන එක මිනිස්සය හම්බ කරනවා තමයි ආයේ හම්බය හම්බ වෙනවා හම්බය හම්බ වෙනත් එක්කම ආයේ මේ ප්‍රතිපදික තීකල කරනවා මානසික දෙකකින්ම අපිට පුද්ගලයා හොර සිහි කරලා පුද්ගලයාට කැමති කියන දැනගෙන හොයාගෙන තියෙනවා. ආය වැදෙන්නේ කම්බේ කම්බේ වැදෙනකොට මිනිස්සයා හම්බ වුණා අන්තිමට මම කැමති කෙනා හම්බ වුණා කියන දත්තක මනසේ දෙනකොට අපිට පුද්ගලයෙක් එක්කම ඉන්නේ පුද්ගලයා සිහි කරන පුද්ගලයා හම්බ වෙනවා කියන දැක්කේ වෙලා තියෙනවා. එතකොට මේ වැරද්ද මේ විදිහට තේරුම් නොගෙන කවද මේ වැරද්ද කියනතාවම වැරද්ද යනවා කියන එක ලොකක් නැහැ. ඒකයි මේක සෝමතාවයක් කියන්නේ දර්ශනයක් කියන්නේ සම්පූර්ණම අපේ මනසේ තියෙන කෙලෙස් බුද්ධිය අපරවත්තන විතර මේ ඇත්ත නොදක මේක ඒකයි අපි දුක් ඉන්නකට කමක් නැහැ කඩේට දුකක් නැහැ. මොඩකම දුක් දෙන්නේ. එතකොට අද්දකින් කියන්නේ මේ මූලිකම. ඒ කියන්නේ අපි දරුවෝ කියලා, දුවලා, පුතාලා, අම්මලා සමතර කියලා අපේ මනසේ හදාගත්ත ප්‍රතිබිම්බ ටිකකට අපිම රැවටුලා කෑ ගහනවා නම්, විලාප දෙනවා නම්, අඬනවා නම්, කම්බය ඉස්සරහා තියාගෙන අපේ මනසේ ඒ ඒක කම්බය දක්නවා සමගම දරුවා කියන අදහස සිහි කරගෙන මගේ දරුවා මලා නේද අම්මෝ කියලා කෑ ගහනවා නම් මානසික කියන වැරද්ද අවිද්‍යාවත් පස්සේ මොකද දුක මොකද කරන්නේ? මොඩකම නිසා විඳින දුකට මොකද කරන්නේ? මොඩකම නැති කිරීමෙන් දුක අහිං කරගන්න වෙනවා මිසක මොකද අර දීපැන් ටික මොනව කරනවද? අර මුත්‍ති කැල්ල මොනව කරනවද? තව කැල්ල මොනව කරනවද? ඕකම අපිට දුක ගෙනත් දුන්නා. දුක කවුරුවත් හැදුවෙත් නැහැ. දුක කවුරුවත් ගෙනත් දුන්නෙත් නැහැ. ඈ අපේම දුක උපද්දවා ගන්න දුක් වෙන්නේ. එතකොට මේ වගේ සසර මේකටයි සසර කියන්නේ. ජනවර්ණ කියන්නේ. බැරි වෙලා භවය බව සිහි කරලා ඒ ඒකට ප්‍රතිබිම්බ අපේ මනසේ සිහි කරගන්න සිහි කරගන්න නැති ඒකට සත්පුරුෂ දෘෂ්ටි ඇඳගන්නේ නැතුව අපේ මනසේ හිතියෝ අද දවසේ සත්පුරුෂ හැඳීමක් කියවන මේ ඇත්ත දැකලා ඒකට දිවල් ගත්තොත් ඒක අජරාමර වෙනවා කියන එක බුදුනයක් නෙමෙයි ඉතින් හැමදාම අපිට මේ වෙලා තියෙන්නේ දැන් මේ වගේ සත්පුරුෂ හම්බ වෙනවා කියනකොට මේ නාම රූප දෙක නොදකිනකොට ශ්‍රද්ධිකෝ පුද්ගල සංඥාව මනසේ දිනන. එතකොට නාම රූප දෙක ඇස් ඉදිරියෙන් අහකට ගිය පුද්ගල සංඥාව අහකට යන පුද්ගල සංඥාව තීකලට බලන්න ගියාම කාර්බන ආහාරයෙන් හැදු ආහාර පත්‍රයෙන් හැදු නාම රූප දෙක ඇස් ඉදිරියෙන් දෙනකොටම අර මේ පුද්ගල සංඥාව තීකලට එතකොට අපි අපේ කෙලෙසින් උපදින කෙලෙසින් පවත්තන කියන මිසක දර්ශනයක් කොටුනස් වෙනවා. ඒකයි බුදුදහමට දේශනා කරන්නේ. අවිද්‍ය සංඛාර සංහා උපාදාන භව කුලේකසක කම්මාති ඉද ප්‍රතිසම්පච්චය කෙරකලාවේ කර්මයට මේ ප්‍රතිසම්පති. කෙර අවිද්‍ය කර්ම සංහා උපාදාන කියන හේතු ටිකට අද විපාකම් කරනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික උත්තරය හම්බෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන එක. අද අවිද්‍යා සංකල්පිත පරිපත්තික ආයතනන මොහ අවිද්‍යා ආයතන සංකාරා නිකාස කරන උපදම උපදන චේතනා බව අද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියන ටිකට මොකද්ද ආයතින් ප්‍රතිසංසිපක්ෂෙන් නැවත ප්‍රතිසංගිත හේතුයි ඕකයි ඕකයි අපේ ජීවිතේ ඉතින් ඒක අන්තිමට ගත්තහම ඉන්නේ කාර්යයක් කියන්නේ අපි සංකල්ප ටිකකින් අදහස් ටිකකින් දුක් වෙනවා ඉතින් මේ භාවනා කරනවා කියලා මේ ශාසනය සැබවින්ම අනිත් අය වගේ මෝඩකමට ඔයie ඇත්තව හදන ඉන්න එකක් නන් නෙමෙයි. සිද්ධුම මනෝ විද්‍යාව ඉතා තීක්ෂණ විද්‍යාවක් සාක්ෂාත් කරගන්න කියන්නේ ඉතාම බුද්ධිමත් පිරිසක් වෙනවා. මොකද ලෝකේ තියෙන අතිශයම සියුම් අතිශයම ගැඹුරුම දර්ශනය තමයි පටිසම්පදා දර්ශනය. ඉතින් ඒ දර්ශනයේ දකින්න සුදුසු වටපිටාවක් තිබෙන එක බෞද්ධය කියලා කියන මොකද? බුද්ධිමත් කියලා කියන්නේ. එයා විතර ඒ අය විතර තීක්ෂණ බුද්ධිමත් අය තව නැහැ. මොකද මේ ශාසනයේ තියෙන මේ දර්ශනාත්මක පැත්ත තේන්නත් ඔප්පු කරන්න පුළුවන් වෙන කවුරුත්. ඉතින් අපි භවනා කරනවා කියලා කියන්නේ මෙන්න මේ විද්‍යාවෙන් සමන්නාගත වෙනවා කියන එක. එයා හොඳට දන්නවා හොඳට දන්නවා ඇස් ඉදිරියට එන්නේ පබ්බේ පබ්බේ එනකොටම මනුෂ්‍ය කියන අදහසක් ඒ සෙනෙහස ආදරය කියන එකත් අපේ මානසික විද්‍යමාන ධර්මතා නේද කියන එක දැකලා අපි අපේ මනස ලෝකෙ කියන්නේ මේ මනස තුල හදාගෙන මනස තුලම සැප දුක් කියන ධර්මතාවය නේද කියලා දැකලා මේ කලකින් කලකිරෙන්න පුළුවන් තරම් දක්ෂ සමත් කෙනෙක් ඒක එයාට ගෙවල් දුරවල් යාන වාහන ඉද කඩන් නිල මුදල් කියලා මහු පිට කියන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔය ඔක්කොම මානසිකාගත සංඥා සංකල්ප. මේකේ මානසික හම්බ වෙන මේ කෙලෙස් වල ටික බාහිරින් සබාගෙන ජීවත් වෙන තරම් ජරාවක සැපෙන්නේ නැහැ කියලා. මානසික හම්බ වෙන දුවා පුතා තමයි ඇලින් ගැටින් ටික ඒ බව තේරුම් නොගෙන අවිද්‍යාවෙන් හටගත්තේ කියලා තේරුම් නොගෙන සංකල්පච්චය විඥාන මේ අදහසින් මේ සිත් උපදලා. බාහිර දිහා බලලා බාහිර කම්යවෝ කරන දරුවා පුතා කියන තැනින් සතුටු වෙන සා. කෙලෙස් ටිකේ ස්කන්ධ ටිකේ සතුටු වෙන සා. ජරා මරණ දුක හිස් නැහැ. මේ ජීවිතේ සතරක් හිස් නැහැ. ඒවත් කොමත අපාය තියෙනවා. දිව්‍ය ලෝකේ තියෙනවා, බ්‍රහ්ම ලෝකේ තියෙනවා, මනුස්ස ලෝකේ තියෙනවා කියන එකත් තේරෙනවා. මේ යථාර්ථය දැකලා ඔක්කොම ලෝකේ මනසකට ගත්තාම අපාය විදිහට දිවි ලෝකයක් විදිහට සත්ම ලෝකයක් විදිහට මනුස්ස ලෝකයක් විදිහට ජරා මරණ විදිහට කියන දෙයක් එතකොට ඒ වගේ ඒකාම සිවුම් දර්ශනය කියන්නේ මේ ටික තේරුම් කරගෙන ජීවිතය කරගන්නයි අපි මේ යන්නේ. ඇත්තටම ලෝකේ කිසි කෙනෙක් නොකරන කරන්න බැරි ඒකාමත්ම සිවුම් විද්‍යාත්මක අවබෝධයක් තමයි යන ගමනක් තමයි භවනා කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් යක් දෙක වහගෙන සිටින හේස් බවක් දැක්කා කියන තැනකින් සතුට වෙන එකක් නෙමෙයි බලන්න මොන තරම් පරස්පරද කියලා ඒ වගේ මානසික මට්ටමකින් එන සැකයකුයි මේ වගේ දර්ශනයකුයි අතර මොන තරම් පරස්පරද. අර වගේ తాවකාලික සැනසෙල්ලකින් සතුටේද පුළුවන් ප්‍රශ්නේ ඒක අජරාමර බව මේ ලෝකයේ ජීවත් වෙනවා කියන හම්බ වෙන ලෝකයේ තුල ඉඳලා අජරාමර බව වෙනන දර්ශනයක් තියෙනවා. ඉතින් ඕක තමයි මම මේ මතක් කරන්නේ හැමදාම එක එක ක්‍රම වලින් මට තේරෙන්නේ. එක එක ආකාරයක මතක් කරන මෙන්න මෙහෙම දෙයක් අපිට වෙලා තියෙනවා මෙහෙම දෙයක් අපි කරගෙන තියෙන මේ මේ අපි මේ ගැටේ ගහගෙන තියෙන මේ ගැටේ ගහ ගන්න ඕනේ අපි. ඒ හින්දා අපි මොකක්වත් වෙන්නේ කියලා. අපිට මොකද මේක තියෙන ප්‍රශ්නේ මේ ස්වභාවය මතක් වෙනකොට දෙවියෙක් කියන්නේ අපිට වාග්යෙදී ලකුව පුද්ගලයෝයි කියලා. අර මම කියේ හරක් එකහ අපිට අනුකරණය කියලාම හරක එක කන්න යනවා වගේ අපි මේ දුවන්නේ. ඉතින් ඒ වාග්යෙම කියනවා කියලා දක්න කාම දුවනවා. එහෙම කෙනෙක්ගේ මේ විද්‍යාවෙන් කල්පනා කරනවා. නැහැ ඔහි බාහිර රතු පාට කළා දෙන්නේ මේ ඇහැට දාගත්ත කණ්ණාඩිය නිසා. බාහිර රතු පාටේ වයින් කරන්න එපා ඇහැගව කියන කණ්ණාඩියෙන් කරන්න කියනකොට එනවා. සංහාව නැති කරන්න කියලා සංහාව ඇතිවෙච්ච දේවල් කියලා ඒවට උපස්ථාන උපකාර කරන්න කියලා බාහිරෙන් දුවනකොට බුදුරජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික පැත්තට අහකට ඇවිත් මේකත් ආස්පස් කරනවා මේ කරන දෙයක් නෑ අපි මොකද පිට හදාගන්න ගන්න දේ තමයි මොකද්ද? හිත රිදෙන්නේ බාහිර දේවල් නිසා හිත හදාගන්න කරන්නේ මොකද්ද? බාහිර දේවල් සුරක්ෂිත කරන එක. දරුවා නැති වුණොත් තමයි හිත රිදෙන්නේ. දරුවා ලැබුණොත් හිත රිදෙන්නේ. අපි හිත හදාගන්න කරන්නේ දරුවාලට වෙන්නේ නැතුව දරුවට කන්න බොන්නේ නැතුව තියාගන්න කියලා මහ භූත ටික නැත්නම් ලෝකේ වටිනවා. දරුවා නිසා හිතට දුක ආවේ දරුවා නැති වුණොත් ඒ කියන්නේ දරුවා නිසා හිතට දුක ආවේ කියන එක හරියට තේරුම් ගන්නවා මනස. දුකට හේතුව සංහාව ගැන කල්දාලා තියෙනවා. මේ සංහාව නැතුව දුක නැති වෙනවා. දරුවා කියන දේ නැති වුණොත් මේක නැති වෙනවා. අපි හිතාගෙන මේ බාහිරින් ඒ මොකද අපි දන්නේ අපේ ඡායාවයි පත් වෙලා තියෙන හැටි. මහ භූතයන්ට අපේ මානසික ඡායාව පත් වෙලා මහ භූතයට මේ තියෙනවා. සතරමා වුත් කියන්නේ. අපි රතුපාට කණ්ණාඩියක් දාගෙන දැන් පොළොව ඉදිරියට පොළොව රතුපාටයි නේද? අපි මේ පොළොව රතුපාට කණ්ණාඩිය දාගත්තේ ඉඳලා කියලා නොදන්නකොට අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව විතර අරගත්තම දෙයක් ජීවිතේ කව නැහැ. කොහොමද දැන් විතරක් බලන්නේ අවිද්‍යාව කියන්නේ ඇත්තම කරන අපි මේ කණ්ණාඩිය දාගන්න රතුපාට කණ්ණාඩියක් දාගෙන නේද ඉන්නේ කියන එක මොකෙන්ද? අවිද්‍යාවට සංකාරය කියලා කියන්නේ පොළොව රතුපාටයි වගේ තේරෙනවා. හරිද? ඒ අවිද්‍යාව වැඩක් කරනවා කන්න රතුපාට කණ්ණාඩියක් දාගෙන ඉන්නේ කියන එක මොකෙන්දනවා? පොළොව රතුපාටයි වගේ තේරෙනවා. එතකොට දැන් අපිට තියෙන්නේ පොළොව රතුපාටයි රසුපාත පොළොවට අපි කැමති නෑ. අපි මොකද කරන්නේ රසුපාත පොළොව පොළොවේ තියෙන රසුපාත අයින් කරන්න කියලා උදැල්ලක් කූඩයක් අරගෙන හරිල්ල පොළොව හාරන. එතන තියෙන පස්තික හරකලා හරව අයින් කරන ඕන ඒ ටික අයින් කළාට ඊගාවට හැරෙන ටික රසුපාත. ආයෙත් හාරන. හාරන එකේ ඉවරයක් නෑ. හාරන නම් රසුපාත යන්නේ. ඔය වගේ වැඩක් නෙමෙයි අපි කරන්නේ. සෙල්ලමක් නැතිවද ඒ කියන්නේ අවිද්‍යාව වැඩ දෙකක් කරලා දැන් ඇත්ත නොපෙන්නනවා ඒ කියන්නේ මෙහි බඳුවා පුද්ගලයා කියන දෘෂ්ටිය තියෙන මානසිකය කියලා නොපෙන්නනවා දැනෙහි වාදනය කියලා කියනවා ඒුණාට පස්සේ බඳුවාන්ට දේවල් වලට උපස්ථාන කළා උපකාර කළා ওই වැඩ කළා කළා ඉවරයක් කරන්න හදනවා හදන ඒක විතරම තව එකක් ඔය විතරම තව එකක් ඉවරයක් නැහැ බුදුරජාණන් දේශනා කරන මොකද්ද? සතුපාතයෙන් කරන්න ඔහේ අයින් කළා බෑ. මොකද ඔහේ නිසා නෙමෙයි රතුපාත. මේ කර්ණාගේ ගලවා. ඒ වගේ සංහාව නැති කරන්න දැන් අපි දන්නවා දරුවට පුතාට දුවට මේවට වෙන සංහාව හොඳ නැහැ කියලා ඉතින් පුදුම උපායවල අපි කරන එක තමයි සංහාව නැති කරන්න කියලා ලෝකේ. නේද? දන් දෙනවා දන් දෙන එක ඇත්තටම දෙවිස් අගියට ලොකු දෙයක්. නමුත් ඒ ඊට වඩා දැන් අපි සංහාව ඇති කරන්නේ කියලා හිතන කරන දේවල් කුසල තියෙන්නේ. මොඩකම නැති කරන්නේ කියලා හිතන දේවල්. ඊට පස්සේ බලනවා මොකද සත්‍ය කියලා කියනවාද? සත්‍ය කියලා කියනකොට සත්‍ය නෙමෙයි කියලා බලන්න රූපයේ කොටස් කොටස් කොටස් වලට කඩලා බලනවා. ඒකම තව කොටස් වල රූප කලාප කලාප වලට කඩලා බලලා බලලා බලලා බලලා සත්‍ය නැහැ කියන දේ අවසන්. නමුත් ජලදා හුනේ නැහැ. අර මොහොතකට පස්සේ කියන්නේ කතාවේ කියන්නේ සංඝයේ කෝඩුව තුල දැනගත්තා තියෙනවා. ඔය දැනටි සහායව වෙනවා කොහොමද? දැන් ඔය මොහොතක මගේ දේජේ ඉන්න රජුගේ හිටියා. මේ දේජේ රජුගේ බකමද කියලා කියන්නේ. මේ දේජේ රජුගේ හිටියා හේනක පුක්කුස කාලෙද හේනින්ද කියලා පඬිත හදනකොට මෞදපත්තු පාස්සා. ඒකෝට හේනක පුක්කුස කාලෙද හේනින්ද කියන මේ පඬිතකට දෙනා කියනවා රාජ්‍යතුමෝගේ පොකුනේ ඉස්සාම කරන මනකත්න කෙනෙකු ගමු. ආ ගමු කියලා දැන් ඉතින් පොකුනේ එහෙම ඔක්කොම ඉලෙන් ඉලෙන් ආස්තම නැරි කියලා. නැරික තේරෙනවා. ආයෙත් වතුර දුන්නාම ආයෙත් ආයෙත් වතුර එනවා. ඉතින් එහෙම එහෙම එහෙම එහෙම කරනවා. දැන් ඔය තේරෙන්න විතර වැඩි තමයි අපි කරන්නේ. ඇයි? දැන් සත්‍ය පුද්ගලෙක් කියලා තේරෙනවා. දැන් මේ මොකද නැතිද තේරෙනවා වගේ. දැන් වතුරේ ඉඳලා බලනවා රූප කඩලා කඩලා කඩලා තිබුණා පුතු කරලා පස්සදී ආපෝ තේජෝ වගේ එකක් තිබුණා රූප කලාප කලාප කියලා බලනකොට ආ දැන් නැතිද තේරෙන්නේ සත්‍ය නැහැ. හරිද? ආයෙත් ඒක උත්සාහය අපහැරියාම ආයෙත් වතුර තිබුණා නැතිද තේරෙනවා ආයෙත් සත්‍යයක්. හරි දැන් ආයෙත් දැනෙන්න පුළුවන් වෙනවා. දැන් ආයෙත් සත්‍ය දෙනවා දැන් ආයෙත් හාරනවා. ආවලා ආවලා කුඩු කරලා බලනවා. ඒකලාවට ඒක කරනකම් තමයි මනස දැන් නැහැ. පුද්ගලයා කියන හැඟීමක් නැහැ. ඒ නිසා ඒක වතු විපාකන්ට දෙන්නේ. ඒක ආයෙත් ටිකක් මොකද ඔබට මහන්සේ. ඉතින් මේක ජීවිතේට මොකද පස්සේ මොකද කරන්නේ? මඩක් අස් කරනවා. හරිද? මඩක් අස් කරලා බලුවොත් නැහැ. ඊට පස්සේ දැන් මේක විසඳ ගන්න බැරිපා. අවසර වදිතේ ගේ. අවසර වදිතේ මොකද කරන්නේ? පොඩි වතුර වාදනයක් කරලා වතුර වාදනය දෙන්නකො වතුර වාදනය කරලා ඒකෝද කියනවා මේ නැමෙ දෙකේ කොහොමද මේ සාධාරණ. ඊළඟට මොකද කරන්නේ? පුරුෂයෙක් කරලා සාධාරණයක් කරලා හැමතේ ගෙනවා. ඒ වගේ අසුද්ධ මොහේ තේනක කුක්කුස කාමික දෙවිඳ කියන සංකීර්ණයේ ඉස්සරේ තමයි කර කර ඉන්නේ භවනා කරනවා දැන් අපි ඇයි දැන් පොකුල නැන්නේ වගේ දැන් මෙහි කරේ කියන නැමේ සායාපත් වෙලා තියෙන මෙහි කියන්නේ පුද්ගලයෙක් වගේ බාහිරින් පේන්නේ දැන් මේ සත්ත්ව පුද්ගල හැදීම දුරු කරන්න කියන මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා බලන්න මොකද දැන් මේ තරම් අපි රූපේ කඩලා කඩලා කඩලා බලනවා පටි ආපෝ තේජෝ වායු නැත්නම් දෙතුන් මේ ගත්තාම සහරෝහම බලලා ඒ වෙනස් කොටස් හදලා හදලා හදලා බලන බලනකොට නම් වතුරේෂන් තේන්නේ වගේ ඉඳලාවට සමහරවිට බලද්දී තියෙන කුද්දල් කලිය වැඩි වෙනවා. දැන් තේරෙන්නේ නැහැ. හරි දැන් වතුර පිටින් ඕන ටිකකින් වතුර පුරනම ආයෙත් තියෙනවා වගේ දැන් මේ භාවනා කරන එක අත්හැරලා තිබ්බම ටිකකින් මොකද වෙන්නේ? ආයෙත් කුද්දල් භාවය. ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් වතුර එන්නේ. කොහොම කොහොම කරගෙන ඉතින් මෞතක මන්දිරයේ වගේ මේ සංකල්පයෙන් කියනවා නමික තියෙන්නේ කොකුනේ නෙමෙයි ගහේ වගේ. මේ පුද්ගල දෘෂ්ටිය කියන එක අපිට මෙහෙ කරනවා කියන එක අවිද්‍යාව පිටසක් කරන්නේ. අවිද්‍යාවෙන් තමයි මනසේ හටගත්ත එක. කියලා මේ පුද්ගල සංඥාව දුර වෙන විදිහට මේ ටික බලන්නේ ඔහි පුද්ගලයන් ඇති කරගන්න මේ පුද්ගල සංඥාව මෙහෙ ගොඩ ගන්නයි කියන නෝන. ඒක ලොකු වෙනසක් තියෙනවා. මෙහෙම කුකුල නැහැ කියලා බලන්න හදනකොට මේ ආධ්‍යාත්මික පැත්තේ යට දෙන්න නැහැ කියන එක කියනවා. එයා කවදා මේක නැති කරගන්න නැහැ කියන එක කියනවා. නමුත් ඒ බලපු විදිහටම කෙස්ලොම් නේද සම්මස්තහර කියලා බලනවා. දැන් යා බලනකොට පොදු කුකුල නැහැ කියලා නෙමෙයි. ඒකත් කොටස් කියන දැනට පුද්ගල සංඥාව පුද්ගල සංඥාව මානසික පොදීනවා. මේ කිසිම භාවිතා කළ මනස් කියන මේ සංඥාවම උපදින සත්‍යයට ගන්නයි කියන දැනගෙන මේ කරන්නේ. එතකොට මේ එතකොට ඒ වගේ අපි විදර්ශනා කරනවා කියන කරන්නේ මෙන්න මේ මෞඛික පරිසරයකට විදිහට කරන්න ඕනේ. ඒක නැතිනම් හරියන්නේ නැහැ. ඉතින් භාවනා කරනවා කියලා ජීවිතේ මොනවා හරි දෙයක් කරමින් උදේ තවත් කාලේ ගමන එකක් නම් නොවිය යුතුයි. ඒ අවබෝධය කියන එකට මේ සාසනේ විසු විසු උපස්ථිතකත්වයෙන් සිවුණක් සුසුසුයි කියනවා. මේ සිවුණ විසු විසු උපස්ථිතකත්වයෙන් සිවුණක් පිළිසකම අවවාද කරනද සුදුසුයි කියන දක්ෂියක්ත පණිත හාමුදුරුවෝ. ඊට පස්සේ සිවුණක් පිළිසකම අවවාද කරන සුදුසුයි කියන දක්ෂියක්ත පණිත විසුණුවා. සිංහරත් දේශකව අවවාද කරන සුදුසුයි කියනවා දස්තිගත පඬිතු උපාසකයා. සිංහරත් දේශකව අවවාද කරන සුදුසුයි කියන දස්තිගත පඬිතු උපාසකයා. ඒ කියන්නේ වික්කු මහන්සියලට වික්කුණේට උපාසකකම් කියන උපාසිකාවන්ට බණ කියන සුදුසුයි උපාසිකාව දස්තිගත පඬිතු. ඒ කියන්නේ භාවනා කරනවා කියලා ධර්මයේ ඉගෙන ගන්නත් නිකම්ම කෙනෙක් නෙවෙයි හොස්තට ධර්ම තේරුම් ගන්න කෙනෙක් සුදුසුයි. කවුරු ගමනක් යනකොටම තිබුණා. මොකද බුදුදහම කියන ධර්මයේ කියන තැනට ගත්තාම ඒ ස්ත්‍රී ධර්ම පුරුෂ ධර්ම කියලා කියනවා. එහෙම එකක් නෑ යථාර්ථයේ තමයි. ඉතින් මම මේක කියන්නේ මතක් කරන්නේ මොනවා හරි සංකල්පයක් වටා ගෙතෙන්න එපා. මොනවා හරි වෙන දෙයක් වටා ගෙතෙන්න නැත්නම් අපේ ජීවිතයේ වෙලා තියෙන දේ සහ පවතින ඇත්ත බුදුහාම දේශනා කරනවා. ඔය ටිකයි අපි දකින්න ඕන ඔය ටිකයි අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ ටික දකින්නේ ඒ ටික තේරුම් ගන්න යන ගමන තමයි මේ භාවනා කරන එක කියන්නේ. අපි අපි දැන් ආපෝෂ කරන්නේ. මහෝනාගෙන් කතා කරමු දැන්. ඉතින් ඒකත් ගණන් කියන මට දෙක ගොන්න අපි ගන්න හරියට දන්නේ සාහම දන්නේ භාවනා කරද්දී සාහම ටිකක් කියන්නේ. ඒ හින්දා තමයි මම ওই ටිකත් මෙහෙම දැක්කේ. ඈ ඉතින් ඒක තමයි මම කළේ. ඉතින් මේ ඔන්න ඔය පිට තමයි ඉස්සර කළේ ඔන්න ඔය සඳහායි අපි භාවනා කරන්නේ. දැන් තේරෙනවා. එතකොට දැන් මම භාවනා කරනකොට ඔන්න සමත සමතහනක් වෙනවා වඩනකොට ඒ විදිහට විදර්ශනා කරන්නේ. ඒක අමතරව අපිට කවර සමයක් කරන්න පුළුවන්. හරි දැන් අපි නාම රූපයකට බලවන්නේ හැබැයි මේ ඔක්කොම උපායවා නෑ මේවා කරද්දී ඇති වෙන සිිතේ gati වලට කවුරු රැවටෙන්න බා දැන් ආමුදුනේ මෙහෙමයි දැන් මෙහෙම රූප පේනවා මම කියන්නේ චිත්තපටි බලලා නම් මම රැවටෙන්නේ කොහොමද කියන්නේ චිත්තපටි බලන්න නම් නෙමෙයි හරියට අපිට පුළුවන් හැබැයි මේක ටිකක් කියුම් කරන්න පුළුවන් නම් අපේ මේ පිට සබාවගත්තාම ඇත්තට වහගත්තාම සිතට සිහි වෙන සිහි වෙන අරමුණ සිතට සිහි වෙන සිහි වෙන අරමුණ කියනවා හිතට පිළිගෙන පිළිගෙන අරමුණු ටික අරමුණු වල අනිත්‍ය බලන්න පුළුවන්. ඒක දැන් අපි කටුමුත් කියලා ගන්නකොට අම්මා තාත්තා දුව පුතා ආදී එහෙම නැතිනම් කළ යුතු දේවල් කියලා කතාන්ති කියලා භාවිතාන්ත පරිසම්පත. ඕ කල්පිත කිව්වා ඕ කළා දේවල් ආපු දේවල් දීපු දේවල් ගියතෙන් ආපු දැන් ආම්ප්‍රේච්ඡාය ඕවා එකින් එක සිහි වෙනකොට ඒ සිතිය ඇතුළේ විතරක් හෝ හඳුනගන්න. මේක මනෝ සංපස්සේ හටගත්ත විතරයක් මනෝ සංපස්සේ නැතිවම නැති වෙනවා කියලා හිතන්න. නැත්නම් මේකද සිතින් උපන්න විතරයක් නේ කියලා හඳුනගත්තත් ඇති. එතකොට ඒක ඇත්තටම සිතිවිලි වැලියක් නැති වෙනවා. මොනවා හරි දෙයක් හෝ කෙනෙක් හෝ ද්‍රව්‍යයක් හෝ කියනකොට මේක සිතිවිල්ලක් නෙමෙයි විතරක් නේ කියලා හඳුනගන්නවා. හඳුනාගත්තට නෑ ඒ සිහි කරන දේ හෝ සිහි කරන කෙනා බාහිර ඉන්නවා වගේ තේරෙන්න පුළුවන්. ඒ බාහිර ඉන්නවා වගේ තේරෙන දෙයක් හිතට නේද දැනෙන්නේ. මේකට මම සම්පූර්ණයක් නේද කියලා බලන්න. ඒ වුණාට ආපහු තේරෙන්න පුළුවන් නෑ තියෙනවා ඉන්නවා කියන දතිය. ඒකේ දැන් ගෙදර සිහි කරන්න කෝගොල්ලෝ සිහි කරන්නේ ඒකටව සිහි කළාට ඔගොල්ලෝ තේරෙනවා නේද ඔගොල්ලෝ සිහි කරන බාහිර තියෙන විතරයි වගේ කරමින් දැනෙනවා නේද? එතකොට සිහි කරන එක වෙන එක දැනෙන එක වෙන එක. අපිට පුළුවන් වෙන්න ඕනේ සිහි කරනවා කියන එකත් මනසෙන් උපන්න විතරකයක් සිහි කරනකොට බාහිර දෙතර තියෙනවා වගේ කියලා දැනෙන කතියද මනසට දැනෙන්නේ. මානසික උපන්න විතරකයක් කියලා හිතනවා. නෑ වුණාට බාහිර තියෙනවා වගේ තැනකින් තේරෙන්නේ නෑ වුණාට බාහිර තියෙනවා වගේ තේරෙන්නේ පිටකේ කියලා බලන්න. කොහොම සීමිතක් බලන්න. ආපහු ප්‍රේමයේ සහ උපක්‍රේෂයේ හිතේ තියෙන හිතේ උපදින ප්‍රධාන අරමුණ සහ අරමුණේ සුදැහෙන ධර්මතාවලිය අල්ලගන්න. ඒකත් ඒ කියන්නේ දැන් කොහොමද කියන්නේ මේ ඒක විතරම තමයි දැන් ඒ ගැන හැමෝටම දෙයක් තියෙන දෙයක් නැතිලා තියෙනවා තමන්ගේ කියලා නැතුවට තමයි තමන් උදේ ඉඳලා ආපු දැන තියෙන්නේ නේ හරි ගහක් කොලක් ගැටහනේ දැන් මේ ආපු ගෙදරින් ගන්න හරි ගහක් කොලක් ගැටහනේ පාලමක් ගැටහනේ කොහෙද තමන් නැහැ කියන්නේ දැන් ආපු මෙතෙක් ආව දැන උදේ දැන් සිහි කළොත් අපිට සිහි කරනකොට දැනෙනවනේ අපි ඉඳලා අපි දැනන්නේ අපි සිහි කරන වගේ තරකින් තේරෙනවනේ. දැන් ඕගලන්ට සිහි කරන කමකුත් තියෙනවා සිහි කරනකොට ඉඳලා අපි දැනයි කියලා තේරෙන කමකුත් තියෙනවා දෙකක් තියෙනවා. ඒක උගලන්ට තේරෙනවා එහෙමකොට. දැන් එහෙම බාහිර ඉඳලා පුතනයි සිහි කරන්නේ කියලා දැනෙන්නේ ඒ දැනීම අල්ලගෙන මම උදේ ඉඳලා ආපු නැත්නම් ගෙදර සිහි වෙනවා කියලා කලේ මේ සිතින් සිටි සිහි කරගත්ත එක නේද කියලා ඒ දැනෙන ගැටේට හිතන්න. එහෙම හිතුවා කියලා ඒ විසංකේ නැති නමුත් සමන්ත කාරණා නෑ ඒ වුණාට ඒ අපි දැකපු ආපු ගෙදර තව තියෙනවා කියන හැඟීම තමයි ඉතුරු වෙන්නේ. ඉතුරු වුණාම එහෙම විතර තියෙනවානේ කියලා හැඟෙන දැනෙන ගතියද දැනෙන්නේ මේ මනෝ ස්පර්ශයේ නේද කියලා ආයෙත් බලන්න. ආයෙත් ඒ සිහිකරණ එක විතරක් නෙමෙයි සිහිකරණ එක ඇති බවද යම් තාක් දැනෙනවා. දැනෙන දැනෙන හැම දැනුමක්ම මේ මනසයි කියලා බලන්න. ඕනම් හිතේ පිටික තර්කානුකූලව බලන හරි ඔබට තේරෙන්නේ දැන් ගෙදර තියෙන දේම දැන් කියවම බලන්න ගෙදර කවුද ඉන්නේ කියලා. ඒක තර්කවල බලද්දී ඔය අතීත අත්දැකීමව මනෝමය සිහි කර කර සිහි කර කර දැන් කියන දේ කියලා හිතනවා මිසක තියෙන එක සිහි කරනවා නෙමෙයි නේද කියලා හිතන්නේ. කොහොම එකක් බලන්න. කොහොම බලනකොට ඕගොල්ලන්ට ඕගොල්ලන් ගෙදර සිහි කරගන්න බැරි දවසක් එනවා. තමන්ගේ මනසම සිහි කරනවා කියනවා. එතකොට වෙන වාක්‍යයක් මොකද ගන්නවා? දැන් අපිට අපේ නැතිච්ච නාසි වලින් සිහි කරන්න පුළුවන් නේ. දැන් සිහි කරනකොට ඒ රූපය බාහිර භෞතිකයේ තුල කොහොමද තියෙන්නේ? අපි සිහි කර අපේ මනසම සිහි කරලා අපේ මනසම දැනගන්නවානේ. දැන් ඔය දේ තියෙනවා කියලා සිහි කරන වෙලාවේදී එහෙම රූපයක් හිතන කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. අපේ මනසින් අර නරිචනාතිවරය සිහි කිරීමයි දැන් දේදී සිහි කිරීමයි අතර කිසිදු වෙනසක් නැහැ සමානයි. නමුත් ඔතන තියෙන එක දෙයක් තියෙනවා. අර දරුණාවයි කියලා තියෙන්නේ යම් අරමුණක පන්ත තියෙන නැති වෙච්ච එක. දේ කියලා කියන තැනක නැවත දේ සංඥාව දේ සංඥාව කියන්නේ දේ සංඥාව උපද්දවන්න පුළුවන් ධාතු ධාතු සංකතිය තියෙන හින්දා කියනවා වගේ දෙන්න තියෙනවා. දේ කියනවා ඔය වෙලා තියෙන මං කියේ අර ආයෙත් විනවලල්ලේ කතාවක් නොවේ කිව්වේ. ඒ කියන්නේ දෙදෙන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ කියනවා කිව්වොත් මනසේ වේගවත් තමයි හින්දානේ. අතක හුනේ පටවි ධාතුව එවුනදී ඇහැට පෙනුනේදී දෙකම එකට එකතු කළා තියෙන දේ ඇල්ලුවේ ගිනි වලල්ලකට පිටතට. පිටිට ගිනි දෙල්ල තිබුණේ ඒක දෙකෙන් ටිකක් කරගමව බලලා. ඒ වගේ ඒ ගිනි දෙල්ල වගේ තමයි තියෙන දේ විතරයි. ගිනි දෙල්ල වගේ තමයි අල්ලන දේ විතරයි. දෙක වේගයෙන් වුණාම මොකද වෙන්නේ? ගිනි දෙල්ල වේගයෙන් කරගෙනවහම බලල්ලක් වගේ ඉරක් වගේ වෙන්නේ. ඒක මේ දෙකම වේගයෙන් වුණා තේරි කල්ම අල්ලන්නට දෙනවා වගේ වෙලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ සතුටු වෙන්නේ නැහැ. එතකොටයි ওই ගේ අල්ලන්න පුළුවන්, ගේ බලන්න පුළුවන් වෙලා. මෙතනදී සංසතිය කියලා කියන්නේ ඒ කියන්නේ යම් දහස් ඒ කියන්නේ චක්කු දහස් රූප දහස් චක්කුඥා දහස් මේ ධාතුන්ගේ සංසති ස්වභාවය නැති වෙච්ච නැති නිසා කොහොමද සාර්ථක වෙන්නේ කොහොමද? පවතින ස්වභාවය පවතින කරන්නේ අපේ ජීවිතයේ කිසියේ ඒ මොකද භූකෝල කියනවා උපචේ රූප සංස්කෘති රූපී චරිත රූප කියලා රූප ටිකක් අපි කියමු පහනකට තෙල් දාලා ඉර දැම්මොත් ඉන්ද්‍ර තේරෝකේ මුලින්ම අපි ගිනි කෝරකින් විතරය කරනහම මේ තෙල් ටිකේ ගිනි තැනක පහන් දැල්ලා එතන පහන පත්තු කොළ මුලින්ම දැල්ලා ඇති වෙන තැනට කියනවා උපචේ රූපය කියලා. තේරෙනවා නේද? ඊට පස්සේ මේ දැල්ල මොකද කරන්නේ? මේ දිනදෙල්ල ඊගාව එතෙන් තෙන්න තෙලුයි කිරීටික දවන්න අවශ්‍ය උණුසුම සකස් කළ මිරෙනවා. ඒ උණුසුමින් එතෙන්ට ආපු තෙලු ටිකයි දවන්න ඊගාව දිනදෙල්ල ඇති වෙලා එයා නැවත තෙලු එතෙන්ට ඇති වෙච්ච තෙලුයි කිරීටි දවන්න අවශ්‍ය උණුසුම සකස් කළ මිරෙනවා. මේක වේගෙන් වෙච්ච දිනදල්ලක් කියනවා වගේ වෙනකොට කියලා සම්පතිය කියලා. එතකොට මේ කෙලුයි කිරේ දිනදල්ල එක දිගට පවත්වන්න පුළුවන් කෙලුයි කිරේ කියන තාක් මේ සම්පතිය කියනවා. ඒ සම්පති රූපේ පවත්වන්න මේ කෙලුයි කිරේ උදව් දැන් දරුවා කියලා කියන්නේ කෙලුයි කිරේ නැති වීමෙන් දැල්ල නැතිවා දරුවා කියලා කියනවා. දැන් අපිට එක්ෂණිකව කියන්නේ දැල්ල නැහැ නම් කෙරුවි කෙරේ කියනවා. ඒක දැන් දැල්ල නැහැ වගේ තමයි ගේ නැහැ. හැබැයි දැල්ල පත්තු කරගන්න පුළුවන්, උපද්දවා ගන්න පුළුවන් කෙරුවි කෙරේ ටික තියෙන හින්දා. දැල්ල හදා ගන්නවා ඒ හින්දා ගින්දර නැතිවල නැහැ වගේ කෙනෙක්. ඒ කියන්නේ ආයේ කෙරුවි කෙරේ කියන තැනක උණුසුම දීලා දැල්ල හදාගත්තා වගේ. අපි ඇහෙන් ගිහිල්ලා රූප බලනකොටම පේනවා. දැල්වා වගේ තමයි පේනවා. ඒ පේන බව ඇති වෙන්නේ හේතු චේතන කියුණාද තමයි කෙල්ලි කිරේ. වගේ හත්ති කියලා කියේ ඕක සංස්කෘතික රූපේ. ඉතින් ඒ සංස්කෘති කියන්නේ අර එක්ෂණික එක්ෂණික සිද්ධිය පළවෙනි එක්කෙනා නැති වෙනවා දෙවෙනි එක්කෙනා ඇති කරන්න තියෙන හේතුව ආවා. මෙයා නැති වෙනවා. දෙවියෙක් එක්කෙනා නැති වෙනවා තුන්වෙනි එක්කෙනා හදන්න තියෙන හේතුව ආවා. තුන්වෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනාගෙන් තුන්වෙනි එක්කෙනා එන්නේ නැහැ. ඇතව ගන්නෑ කවුරුත් හේතුඵල ගන්න. පළවෙනි හේතුව නිසා හටගත්ත ඵලය නැති වෙනවා දෙවෙනි එක හදන්න තියෙන හේතුව ආවා. මේ ඵලයේ හේතුවක් වෙනවා. ඊට පස්සේ ඒ හේතුව නිසා දෙවෙනි ඵලයක් උපදිනවා. ඒක නිසා ඵලයක්. දෙවනි ඵලය තුන්වෙනි ඵලයක් හදන්න හේතු වෙන හේතු හදලා විරුද්ධ වෙනවා. ඵලයේ ඵල සම්බන්ධයක් නැහැ. මෙහෙම වෙනකොට අඛණ්ඩ ලෙස දිගටම යමක් කියනවා වගේ දෙයක්. එක්ෂණික එක්ෂණික වෙතන ඵලය නැති වෙනවා. නැති වුණාට මෙයා ඊගාවේ හදන්නේ හේතුවක් කියලා කියන කෘත්‍ය කරන කමින් ඒනවා එක දිගට ඇතිකම උපස්ස සම්පතියක් කියලා. මේ පින්වතුන්ගේ අවුරුදු 10 15 කාලේ ෆොටෝ එකක් අරගෙන බලන්න කොච්චර වෙනස් වෙනවද කියලා. තව දුරට වෙනසක් තියෙනවා. ඒක විතරක් තියෙනවා. ඒක තමයි සම්පතිය. එතන එතන ඒකේ ධර්මතාවයේ නැතුණත් ඒ ධර්මතාවයෙන් හේතු කියලා ඉඳලා පහටම කියන සිද්ධියක් කියලා. එතකොට කුඩා කාලේ දැන් කාලේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. නැතුවත් ඒ පුද්ගලයාමයි කියලා හිතෙන්නේ මේ හේතුඵල ධර්ම නොදන්නා කම නිසා. මම කියන්නේ දැන් වතුර යවුවේම දැකෝ කියන්නේ රෝකෝ. ඒ රෝකකට ගලකට කරන නතර ගහනකොට වලලක් හැදෙන්නේ දැකෝ කියන්නේ. ඒ වලල ටිකක් විතර තව ටිකක් ලොකුයි. ඒ වලල තව ටිකක් ලොකුයි. කොහොම කොහොම කොහොම ඉතින් යූරියම වදිනවනේ. ඕගලන්ට තේරෙන්නේ අර ගල පහසු තැන ඉඳලා මෙහෙම රවුම ටිකින් ටික ටිකින් ටික ලොකු වෙලා රවුමක් ඇවිල්ලා ඉරේ වැදුනා වගේ චූර වැදුනා වගේ නෙදෙන්නේ නැහැ. අර තුනේ මොකක්ද? ඒ අපි ගල තිබුවම නිශ්චල තැනකට ඒක වැදුනහම ඒ ඇතිවෙච්ච කම්පණය නිසා එතන එතන කියන වතුර ඉස්සෙල්ලා පාස් වෙනවා. ඉස්සෙල්ලා පාස් වෙනවා. ඉස්සෙල්ලා පාස් වෙනවා. ඒක කම්පණය නිසා. ඌර අරගෙන වදින ඌර අරගෙන තිබුණා කියලා මිසක අරගෙන වතුරක් කියලා දුන්නේ නැහැ. එහෙම වතුරක් දෙන්නේ නැහැ. නමුත් තේන්නේ මේ සිද්ධිය නැතිවට අරගෙන වතුර පාර කැවිලා ඌර වදිනවා වගේ. ඒ වගේ මේ දැන් කන පුදා ආහාර හැදු රූපේ මේ හේතු ටික නිසා මේ රූපය අද තියෙන්නේ. අද ඉන්නේ හැටි ඉන්නේ හැටි ළමන හස්තාවු ටික නිසා මේ රූපේ තියෙන්නේ. හරියට තේන්නේ පොඩි කාලේ යන රූපේ තියෙනවා වගේ. හැබැයි ඒ හේතු ටික හදන්න ඒ සිස්ටම් එක ගන්නවා. ඒ හේතු ටික හදන්න ඒ සිස්ටම් කියලා බොහොම අකණ්ඩව තවදුරටත් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ ඵලය මේ ඵලය අතර ගත්තාම කිසිම සම්බන්ධතාවයක් එතකොට එතකොට ඒ වගේ සංතති ස්වභාවය නැති වෙලා නැති නිසා සංතතිය ඇති කරන්න තියෙන හේතු ටික පුරාණ කර්මෙන් හටගත්ත මේ මහ භූතයේ සංතති රූපය නැති වෙලා නැති නිසා එක්කනිකව යම උපදවන කරන හේතු ටික කියන්නේ මේ දෙල්ලක් උපදවන කරන හේතු ටික හිරේ නැති වුණොත් හිරේ නැති වුණොත් ආයේ විනපුර ගෙනල්ලා බලනවා කිඳර උපදවන්න බෑ නේද දැන් නරුණහ කියලා කියන්නේ ජීවේ ආයුෂයයි උෂ්ණයයි දෙකම හේතුලා. පහනක් නෙවෙයි හේතු තියෙනවනේ. නේද? ආයුෂේන්ද්‍ර වගේ දෙලුත් නැති වෙනවා. මේ කර්මයේ වලලා වගේ පිළිත් තියෙනවා. ආයුෂයේ කර්මයේ දෙකම වෙනවා වගේ පිළිත් දෙකම වෙනවා නේද? එබඳු කෙනාට ආවශ්‍ය හෝ කර්ම හෝ නිරවෙච්ච කෙනාට සංසතියම නැහැ. මාර්ගය. යන දේ දැන් කෙලෙවි කෙලෙවි කියනවා කෙලෙවි කෙලෙවි කියන පහන නේද මේ විලාස දැන් ඒක තේරෙන්න තියෙන හේතු ටික ආපහු ගල්වන්න පුළුවන් නෝ කෙලෙන දේ නිරුද්ධ වෙනවා ආපහු අපි අවස්ථාවේ දින පුළුවන් ගහලා දල්වනවා වගේ මොකද දල්වන්න පුළුවන් හේතු ටික තියෙනවනේ ඒ වගේ ඇහැයි සිත්කයි සිත්කයි මහ භූත ටිකයි උදව් කරගෙන ආයෙත් කොහොම රූපයක උපදවා ගන්නවා. ওই විදිහට සංතතිය තියෙන හින්දා නැරිලා ජීවත් වෙනවා වගේ කෙනෙක්. නමුත් ඇත්ත අපිට තේරුණු මේ ටිකයි නැරිච්ච එකයි අතර වෙනසක් නැහැ. මොකද අපිට ඒක දැල්ල කියන්නේ ඒක නැති වුණාම මොතන ඉස්සෙල්ලා දැල්ලා ඊගාට පස්සෙ කරන දැල්ලා දැල්ල නැති වුණාම තමයි දැල්ල කියන්නේ තේරුම් කිරීමක් නෙමෙයි. ඒ වගේ අපිට පෙනෙන දේ ඇති කරගන්න දැන උදව් වෙච්ච සංස්කෘති රූපේ කියන්නේ පෙනෙන දේ නෙමෙයි. ඒ කියන්නේ අපිට පෙනෙනවා කියලා කියන්නේ උපාදාය රූපයක් වර්ණ සතහන. උපාදාය රූපයක් වර්ණ සතහන උපද්දවා ගන්න තියෙන භූමිය විතරයි කියන්නේ දැන් අද. ඒ කියන්නේ වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් අපිට පේනවා. අපි පැත්තකට තියෙන වැලි ගොඩ නැහැ. දැන් තියෙන වැලි ගොඩක් උපදවා ගන්න පුළුවන් වැලි කැට ටික විතරයි. වැලි කැට තියෙන තැනක ආයෙත් ඇහෙන් බලනවාම ආයෙත් ගොඩක් තියෙනවා. ආයෙ පැත්තකට ආවම වැලි ගොඩ නැහැ. වැලි කැට ටික විතරයි. වැලි කැට ටිකක් තියෙනවා. අන්ත දෙයක් නැතුනවා. වැලි ගොඩක් උපදවා ගන්න තියෙන හේතුවම නැහැ. ඒක තමයි ධර්මය. වැලි ගොඩ තියෙන තැනට తాවකාලිකව වැලි වැලි කැට තියෙන තැනට తాවකාලිකව වැලි ගොඩක් තියෙනවා ඒක හැටියට දැන් කියන එක්ෂන් ප්‍රමාණය. වැලි කැට ටිකම තියෙන දැන් කියන සංකෘතිමානයි. ඉතින් මම විශ්වවිද්‍යාල දර්ශනා කරනකොට එහෙම බාහිර ගෙදර තියනවා කියලා හිතනකොට ඒ තියනවා කියලා දැන දැනෙන දැනට මනසත් උපන්න දැනුමක් කියලා සීකරන්නේ. එහෙම කීපට තේ කළා දැනට ඒක අතහරින්න ඊට පස්සේ සතුටින් මේක තියාගෙන උපදින උපදින විකාරයන්ගේ අනිත්‍ය බලන්න නැත්නම් මේ විකාරය අනිත්‍යයි කියලා හිතන්න. අනිත්‍යයි කියලා කියන මෙතන විකාරයක් නේ කියලා හඳුනගන්න. ඒ විදිහට කරනකොට අරමුණු සිහි වෙන ගතිය අඩු වෙනවා. සතුටින් මේක තියාගෙන එක එක දේවල් එන්න එන්න උපදින උපදින උපදින විතරක හොඳට සිහිය තියෙනවා. හොඳට නොවන තියෙනවා. හිතට යමන්ත දැනෙන්නේ සිහි වෙන්නේ සිහි වෙන සිහි වෙනවත් එක්ක මේක දීතර කියන මේක දැනෙන්නේ කියන්නේ. ඒ හිත යටින් සිහි කිරීගෙන එනකොට මේක දීතර කියන මේක දැනෙන්නේ කියන්නේ කියලා බලන්න. සමහර ඒවා අහු වෙන්න පුළුවන් ටිකක් වැල ගිහිල්ලා නමුත් ගියා කියලා අහුනත් නැහැ මේකද පිටට පිටින් උපන් එකක් විතරක් කියන්නේ මේක දැනෙන්නේ කියලා බලන්න. කොහොම සතියෙදී කියන්නේ උපමාන කරන විතරයන්ද අනිත්‍ය බලනවා අනිත්‍ය බලවල ආනාපාන සතිය වඩනකොට ආනාපාන සතිය වඩමින් කොහොම කොහොමද විතරයන්ද අනිත්‍ය බලනවා අනිත්‍ය බලමින් ආනාපාන සතිය වඩන කොහොම කරනකොට විතර ප්‍රතිචිවිලි උපදින දෙයක් අදී මේකත් සම අදී අදිනකොට ඔබලන්ට අපි කියමු සිහි වෙනව වෙනුවට වටපිටාව ඇති බව දැන් ඇත්තක වහකට නම් මේ වටපිටාව ඇති බව කියනවා නේද? ආ එතකොට හඳුනාගන්න මේ වටපිටාව ඇති බව දැන් මේක විතරකයක් නේද? මේක මම ස්පර්ශයෙන් හටගත්තු විතරකයක් මේකද සිිතට හදන්නේ මේ ස්පර්ශයෙන් නැති වෙන මනෝ ස්පර්ශයෙන් නැති වෙන නැති වෙන කියලා බැදී. පළවෙනි ආදියේ සිිතට සිහි කිරීම වශයෙන් ඒ මත්තම අදි වෙනකොට දැනීම වශයෙන් දැනෙනවා. දැන් මෙතන ඇස්ලක වහගත්තාම දැන් ඇස්ලක වහගන්න. ආ දැන් වටිකාවේ ඉන්නවා කියලා දැනෙනවනේ. සිහි කරනවා නෙවෙයි දැනෙනවනේ. සිහි කළත් නැතත් තමයි ඉන්නේ නේද කාලාපත කියන දැනෙනවනේ. ආ මේ දැනෙනකොට කාලාවල ඇතුළ දැන් මානසික තියෙනවා. කාලාවල ඇතුළ දැනෙන ගතිය කියන්නේ මානසික මොකක්ද විතරකයක් කියලා බලන්න. ඒ කියන්නේ ඒක බලනකොට සාමාන්‍ය සත්‍යතුමාට අපහසු වුණාට මේක නැගපෙන්නේ පැකිලි පැකිලි වැඩි වැඩි හැරි කරනකොට හොස්සට හිතට අහුවලා ඉන්න බවක් වෙනවා. හොස්සට පහසුවෙන් උත්සාහයෙන් තොරව මේක සිතිවිල්ල සිතිවිලි මාත්‍රයක් කියන එක තේරුම් කරගෙන මේ බාහිර තියෙන දේ දැනනවා නෙමෙයි මේක සිතිවිලි මාත්‍රයක් නේද කියන්නේ කියන එක දැනගන්න මතක වෙනවා. එතකොට ඔයගොල්ලෝ හොඳ හරි යහපතක් වෙනවා. මේ මෙතනින්කට කකුල දැනනකොටම කකුල කියලා දැනෙන්නේ හිතට නේද කියලා ඒ විතරක් අනිත් බලනකොට වඳුරෙක් කෑවා. මේ කකුලට කෙනෙක් පිටින් දැක්කොත් හිතනම නැති ඉන්න පුළුවන්. ඕගොල්ලන්ට අයිති කකුලක් තියෙනවා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් මම කියන්නේ කොහොමද? ඊට පස්සේ ඔය මට්ටම තවදුරටත් කරගෙන යනකොට දැන් පළවෙනි එක සිහි කරනවා දෙවෙනි එක දැනෙනවා. ඒ මට්ටම යනකොට තව මට්ටමක් හැඟෙනවා කියන හැඟෙනවා කියන්නේ තමන් ඉන්නවා කියන රූපණයක් කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා සිහි කරුවා සිහි කරන වෙනකොට දෙන්නකොට වටපිට ඇති බව රූප වෙනවානේ. ඊගාව දිර කිසිම රූපයක් පේන්නේ නැහැ. කිසිම රූපයක් පේන්නේ නමුත් තමන් ඉන්නවා තමන්ගේ මූණ තියෙනවා අතපය තියෙනවා කියන තැනකින් හැඟීම දැනෙනවා. මේ හැඟීම දැනෙන එක විතරක් කියලා දැනෙනවා. ඒක තමයි ඔන්න ඔය මට්ටමට යනවා නම් එයාට චිත්ත නැති වෙනවා. චිත්තපති බලන්නේ. මොකද කිසිම විතරකට ලැබෙන්නේ නැහැ. මොන විතරකට තව සංග්‍රහය ගන්න මේක මානසිකව විතරක් බුද්ධ බුදු පින්දුර හිතතාව මේකද මම ස්පර්ශ කරගත්ත එකක් නැතිනවා නේ කියලා දැකලා අපේ බුදු හමුදු දැක්කා. කියන තැනකින් දැන් මහරි දේවල් ඉන්නේ. මොකද මේ හිතේ තියෙන විතරක හරියට සංවාදකම කියන කොටසටයි ඔහු කාලේ සිවුරේ එනිකලා භාවනා කර කර කර භාවනා කරනවා හතියේ ජීවමාන බුදුහාමුදුරු දැක්කා ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කාම එයාට තේරුණා දැන් මට පුත්තක ජීවිතේ බය නැහැ කියලා ඒ බුදුහාමුදුරු කිව්වලු ඔයා දැන් ජීවිතේ මේ හොඳ තැනකට ආව. ඔයාට ටිකක් කාලයක් යනවා සීවර හරිද ඔය සීවර කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ සීවරේ එහෙම දිනුවා. බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ඒක ඒ නිසා සමහරවිට බුදුහාමුදුරුවෝ දැක්ක පුළුවන්. ඉතින් දැන් මේ මාතෘකාව තේරෙන හොකට ඒක දුරට. අනිත් ඊට පස්සේ ඔන්න දෙලි නැති කඳන් වෙනවා කඳන් නැති දෙලි වෙනවා යක් වෙනවා දෙලි වෙනවා කියලා හිතන්න පුළුවන් හැඟෙන්න පුළුවන් අපිට කියෙන්නේ නැතුවත් යක් ඒ හැඟීම් කියනවා අපි දන්නේ ඒ හැඟීම් යකින් අපි නොදන්න මට්ටමේ හැඟීම් වල කිසිදු රූප ප්‍රකට කරනකොට අපි ඇයි අපි හිතුවත් නැතුව ඒකෝ හැදේ එතකොට බයයි එතකොට දැන් මේ විසංකෝවාක්‍ය බලන්න කියන ඒ කොහොමද ඒ කියන්නේ ඇස් ඉදිරි පිටකම දෙන්න තියෙන්නේ ඔලු ඔලු නැති පටන් ආවොත් බය වෙන්නේ. ඒක විතරක් මොකද මේක ඇත්තටම ඔබ ගන්න කවිශ්‍රාවක කියන එක බලන්න ඕනේ. ඔය ජීවිතේ ඉන්න ඔයගලන්ට කීයමම ඉන්නකොට ඔළුව නැති මලකඳක් ආවොත් හැදෙක ඉදිරියට හරි අනිවාර්ය වෙනවා. ඒ වගේම වෙනවා හිත හොඳට ගන්නවා මොනවාරි හිතුව හිත හිත නැවිලා දෙනවා මේ විදිහට. එතකොට අනික තේන්නේ ජීවණයක් දුර වුණාම බාහිර නෙමෙයි තමන්ගේ ඇතිදෙන්නේ නේද? එතකොට බය නොවුණොත් තමයි පුළුවන්. නම් මේවත් ඒවා දිහා ඒකද විතරක් කියලා හිතන්න ඕනේ. අර ජීවයේ කියන්නේ අර නාම රූප වල මේක මොකක්ද කියන්නේ විපස්සනාම කියන්නේ ඔය එක එක කෙනාගේ විපස්සනා මම කියන්නේ ලතාවුකුට බාහිර දකින්න එකයි විපස්සනා සමුදේත පස්සේ ඔව් ආනම් බලන සතිසම්මන්දේ වල ඊට පස්සේ විපස්සනා ඒ විපස්සනා මේ දැන දක්වා කළා ආයේ ඊට පස්සේ විදර්ශනා කරන්න එහෙම එකක් නැහැ මම ඉතල කිව්වේ විපස්සනාව කියන එක කියන්නේ මොකද්ද විදර්ශනා කියලා කියන්නේ මොකද්ද මේ නාම රූප ධර්මයේ ඇත්ත ඇති දකින්නට ඒක බලන එක මිසක કોઈ චිත්‍ර බල බල ඉන්න එක විපස්සනා හෝ චිත්‍රෝලන්ති බලනවා කියන එක විපස්සනා වෙන්නේ චිත්‍රවල චිත්‍ර එන්නේ විපස්සනාව නැති කෙනාටයි ඒක දකින්න එතකොට ස්වාමීන් වහන්සේ එහෙම විපස්සනා ඇතුළත් කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ එයා හිතන්නේ නැති වෙන්න පුළුවන්. එයා අය මම ඉස්සෙල්ලා කිව්වේ ඕකනේ. මේ භවංග මට්ටමේ තියෙන සිද්ධි හැම සිද්ධියක්ම අපිට තේරෙන්නේ නැහැ. භවංග මට්ටම කියනකොට අපේ මනෝ මනෝවිඤ්ඤාණය අධ්‍යක්ෂණයෙන් බැහැර දෙයක්. ඒ භවංග මට්ටමේ සිටේ හිතෙන හිතන හැම එකක්ම අපිට මනෝවිඤ්ඤාණ මට්ටමට ප්‍රකට වෙනකොට අපිට හිතෙන්නේ අපි හිතුවොත් නැති දෙයක් හිතනවා කියලා. ඔයගොල්ලන්ට කියන්නේ මතකද කියලා නේද? ඒ භවංග මට්ටමේ සිතේ හද රුපියක් ඉදද්දු ඕගොල්ලන්ට ඇහි ලඟපාතේ වයින් කෙනෙක් කෑගෙනවා වගේ. ඕගොල්ලෝ වයින් ඇයි? තමන්ගේ පරිබාහිර සම්බන්ධ සත්‍යයක් එහෙම වගේ තේරෙන්නේ. ඔයාලට කියන්නේ බඩ තොඳ දැනලා තියෙනවා නේද? ඒ භවංග මට්ටමේ පිටකින් ගන්ධ රූපයක් ඉදද්දු ඕගොල්ලෝ තේරෙන්නේ වටපිටව මහ විශාල ගන්ධ ගන්ධක් කියන්නේ. ඕගොල්ලෝ බලයේ ප්‍රදේශෙත් ඉන්නවා. ඇත්තටම දන්නවද භවංග සිත කියන එක දන්න ඒ කියන්නේ සිහි නැති වෙච්ච වෙලාවක ඔගොල්ලෝ දන්නවද? භවංග සිත කියන්නේ මොකක්ද? ඒ මත්තම කියන්නේ හැම වෙලාවෙම ජීවිතේ පුරාවටම දැකපු අහපු දේවල් අර මිනිහරක දෙවැඩේ කරගෙන මිනිහරක දවස පුරාවටම තැන්තැන් වල ගිහිල්ලා කාලවල එකතන දෙන්න බමාර බමාර ගන්න ඒ වගේ ওই භවංග සිතේ වැඩේ තමයි මෙහෙම අරමුණු ටික හම් වෙනකම් පෙර ජීවිතේ සිහි කර කර කරගෙන ඉන්නවා. දැන් මේ ස්පර්ශ ආයතන හයෙන් ආරම්භක සම්මෝහ සීකර කර ඉපද නිවිද ඉපද නිවිදන කියන දේ නේ. ඉතින් ඔය අර කුයි කුයි කරන දේ නෝ යෝකෝක කියලා කියලා මහජන සම්පතිය අර යටි මෙහෙම බෝල ටිකක් ඔහොම උඩට යනවා. අර පොඩි වගේ කරපාටකින් එකක් උඩට යනවානේ. ඒ වගේ බලංග වටන කියන්නේ සිය ගණන කරලා කරගෙන ඒක වගේ තමයි උඩට යනවා එනවා. අර මොහොතේ කරපුවම එකක් පුරට යනවා වගේ ඒ වගේ ක්‍රියාවලිය සිය දහස් ගණනක් කප්පරයකට දීකින් සිදුවෙන ක්‍රියාවලිය එකක් තමයි අපි දැනගන්නේ. ඒ දැනගත්තාම තමයි ඒක දුවාරයක්. ඒක තමයි අපි ගන්න ඕනේ විතර මතක් වුණා කියලා හිතේ. ඒ දැනුම ඔස්සේ විතරට යනකොට එකක් පිට දීපයක් කියලා කියනවා. නමුත් ඒක නහා බලංගමත්තම කියලා කියන්නේ අපේ දැනුම් පරාසයෙන් උද්දීනගෙන ඉපදෙන දුන්නා. සමාධිගත මනසේදී අපේ දැනුමේ තුන භවංග මට්ටමේ තියෙන චිත්ත දිනුක කරගතයි. එතකොට ඔයගොල්ලන්ට අධ්‍යයනෝ වගේ තේරෙයි, අනුසුරු දැනීම වගේ තේරෙයි, රස දැනෙයි. ඈ එතකොට සීතල උෂ්ණ කියලා ස්පර්ශයෙන් දැනෙයි. හරි බුදුම දේවල් තියෙයි. එතකොට අපි හිතන්නේ කෙරෙච්ච කමිල තමයි ගන්න. අමනුෂ්‍යය කියලා අමනුෂ්‍යයේ සංකේත. ඉතින් එක එක දේවල් දුටි. දැන් වෙලා කපුවකට එහෙම හිතනමන් දුක හතුරු වැඩ කරන සම්බිහේ ගෞත් සම්බල උරු බයයි. නමුත් ඒ හිතනම නෙමෙයි. ඒක ඇත්තමයි කියලා හිතේ. ඉතින් ඒ නිසා මේ විදර්ශනා කරනකොට අපි ඔය චිත්තජීව පහඳුනගන්න තිබ්බහම ඔය එකකටවත් හොමනේ ඒක එකක් හොඳ දේව නාහක දේව එකක්වත් නැමේ අතුරුම අපි ආවේ මොකේද? ජරාමන දුකෙන් මිදෙන්නේ. ඈ එක්වදායතන අය නිරෝධී සාර්ථක කරන්නේ. එහෙම අපි මේ මඟ බුදු පිළිතුරක් දක්වන කරලා හරිද? ඈ නැත්තම් එහෙම අපි මලමිණියක් දැකලා බයලා අතහැරලාගේ. එහෙනම් මේ වෙන ගමන් මාගේ ඔයගොල්ලන් ගෙදර යන්න යද්දී මඟ දිගේ ගිහ හම්බ වෙන දේවල් දරවල් කඩ තියෙනවා. ඕක තුන අතර වෙලා හදිවිද ඕක යන්නේ හදන්නේ එතන ඒකට යන්නේ දැන් ඒ වගේ තමන් කරගෙන යන වැඩේ කරගෙන යන හරිය තියෙනවා. මේ විදිහට ඉස්සෙල්ලා පොදුම පොදුම ඉස්සරහින් ආයෙත් බලනවා ඊට පස්සේ දැනෙනවත් ඥානත් බලනවා ඊට පස්සේ හැඟෙනවත් ඥානත් බලන්න පුළුවන් නම් අන්තිම බලන ආනාපානසතිය වඩන්න පුළුවන් නම් බොහෝ ඉක්මනට හිත සමාධි වෙනවා කිසිම හොඳ හෝ නරක කිසිදු විතරයකට ගැලවෙන්නේ නැහැ. විතරක ඔස්සේ හිත දුවන්නේ නැතුව. ඒ වෙලාවෙන් හිත වලකලා කමතහන් හිත සදාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. අසත් ප්‍රශ්න දෙකක් තියෙනවා නේද? මුලින්ම දීම කියන්නේ පොඩ්ඩක් අනේ නෑ දැන් ඔය කියේ රුචි විඳ හිටම තමයි කියලා කියන්නේ රුචි විඳයි පස්යෙන් ගන්නේ වගේ වගේ වේදනාව විදිහටයි ඕතම නිවීම කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් මම ඒක එක පරිලායයෙන් වලින් කියලා කියනවා. ඒ කියලා කියන්නේ ආයෙත් මේ එතෙන්ට නේද මේ භාවික ක්‍රමය. ක්‍රම ක්‍රමයේ වෙනස එක එක නැවත එන්න එක වැරකට බහිඳ ප්‍රතිකෝල වුණා. ඒක එක තැන්වලදී මොන එක එක අවස්ථාවලදී සම්මා දිට්ඨියට එන්න පාරවල් එක එක විදිහට පෙන්නනවා. ඉතින් එකම ක්‍රමයක් විතර ගන්න නැතුව ඒ පෙන්නන ක්‍රමවලින් අපහසු ක්‍රමයක් ගන්න. අනුමත ප්‍රශ්න තුනක් තියෙනවා. තමයි සාරි ස්වාමීන් වහන්සේ ආනාපාන සති නිමිත්තේ කුලිය සූත්‍රවාදයෙන් සිටේලාවකින් කිසිම සිටුවෙන්නක් නොවන අවස්ථාවක් උදා වේ. ඊට පසු ප්‍රවෘත්තියේ තුනක් ආදාය වෙනුවෙන් ගෞරවණීය. හරියටම උත්තර දුන්නනේ. යතනතර රක්ෂයෙන් රක්කරමින් කොටද ආගේ ගලංගයි කියලා එහෙම ආනාපාන සතිය වඩන්න කිව්වේ ඉතිරි නැති තැනකට ඉන්න හෝ මොකද හරිනේ ආනාපාන සතිය ලැබියේ මේ ශරීරය ශරීරය සාහෘදික භාවය බලන්න. ඒ නිසා ඊට පස්සේ කළ යුත්තේ මොකද්ද? මේ නාම රූප දෙක ඒ ඉස්ලාම තුල ඉන්න හෝ ඒක සැහැල්ලුවක් දෙනවා ඒ තුල ඉන්න හෝ මේ ජීවිතේ ඒව අරමුණු කරගන්න මේ ධ්‍යානා පස්සටි වඩන්න මේ නාම රූප දෙක මොනවද මෙනෙහි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාව වැඩි වීමේදී වේදනාව වහන්න තියෙන නාම ධර්ම කියලා රූපයට ගැලපෙන බව දකිමින් නාම ධර්ම රූපයේ දැක ගැනීමට නොදෙමි. ප්‍රතිසංසජන්යේ යෙදෙන විට මෙසේ ප්‍රශ්නයක් මතුවේ. මහතන් වහන්සේට කායික වේදනා හා දිවි කෙලවර කොට ඇති වේදනා ලෙස වර්ගීකරණයක් කළ හැකිද? එය දුක් වේදනා ස්කන්ධයක් පමණක්ද? තමයි. රහතන් වහන්සේගෙන් දැන් බලන්න ඕනේ අපි රහත් වෙන්නේ කොහොමද කියලා උත්සාහවත් වෙන්නේ. ඔය ලෝක ලෝකෝ දේවල් වල පස්සෙන් දෙකවල මම මේ වේදනාව පස්සනාව බලන්නේ කකුලකෝ අතකෝ වේදනාව ඇති වෙනකොට කකුල අත කියන හැඟීම ඈඳෙන්න නොදී වේදනාව කියන ගතිය විතරක් හිත අරමුණු කරගන්න. වේදනාවට විතරක් හිත යොමු කරලා මේ කාය ස්පර්ශ නිසා නේද මේ වේදනාව හටගත්තේ ස්පර්ශ නැතිනොත් මේ වේදනාව නැති වෙනවා නේද කියලා වේදනාව ගැන නොවන වේදනාව ගැටි වෙන කියන බලන්න. එහෙම බලනවා නම් මේකට කියනවා වේදනා ප්‍රශ්නාව කියලා. ඒක විදිහට කරන්නේ. අනවශ්‍ය ඔක්කොම අනිකරනවා. එහෙම රහතන් වහන්සේගේ වේදනාව ගැන අපි වේදනාව කතා කරලා බලන්න කොහොමද කියලා උත්තරවත් වෙමු. දැන් මේ භවනා කරන යාළුවම ගොඩක් මම කිව්වා. දැන් කොහේ වෙලාව? දැන් මොකද උත්තර දෙන්නේ කොහොමද ප්‍රශ්න කරන්නේ? ස්වාමීන් වහන්සේ නාම රූප නැතිව යන විට ආනාපාන සතිය ලබන්න අපහසුයි. ඒක හේතුව නාම රූප නැතිවම ආනාපාන සතිය බැලුවොත් තමයි බුදුනේ. ඒ කිසිම දෙයක් මොකද එක්ක නාමංච රූපංච අශේෂං උපරොජ්ජති නාම රූප නිරුද්ධන්නේ නෙවෙන්නේ. ඉතින් නාම රූප නැති වුනහම ආනාපාන සතිය බලනවා කියලා එකක් කොහොමද? බුදුමතෙන් හැබැයි මම දැක්කා පුදුම දෘෂ්ටි පුදුම අදහස්නාව පුදුමයි මම කියන්නේ නැහැ මම දැක්කා හරි අමුතුම දෙයක් පුස්තකයේ කටේ තියාගෙන බලනවා ඉතින් බුදුදහම කියලා මොනවා හරි පොත් බලුවාම ඒකට මොනවා හරි දෘෂ්ටි ඔළුවට එන එක පුදුමයක් තමයි මම ඔයගලන්ට දෙන්න තියෙන අත්දැකීම තමයි මම ওই පොත් ඉවරනේ කවදාවත් කියන ධර්ම දේශනා වල ඒ දේශනාවද මේ කායකත් ඒක තුල පොතේලා තියෙනවා. ඕගොල්ලෝ ඒක මම ලියපු පොතක්වත් මගේ නම් කියලා තියෙන පොතක්වත් ඔබලා හරි ඔයගොල්ලෝ ප්‍රතික බලන අනිවාර්යෙන්ම ඔයගොල්ලෝට කමක් හැබැයි ත්‍රිපිටකය බලන්න කියලා මම කියන්නේ එක එක එක එක දේවල් බලනට වඩා මේ ත්‍රිපිටකය බලන්න ඕගොල්ලෝ කොයි කාලේ අපරාධද ඈ ඊට පස්සේ එක එක දෘෂ්ටි වල ඔළුවේ එක එක දේවල් පැටලෙන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා මගේ පොත් බලන්න කියලා කියන්නේ කල්ම කියන්නේ මගේ නම් කියන පොත් කියන එක තමයි. මේ ත්‍රිපිටකේ බලන්න ත්‍රිපිටකේ කියන්නේ ජීවමාන බුදුහමෝ. එතකොට ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ප්‍රශ්න එන්නේ නැහැ. ඉතින් මගේ මොලේ එක එක පොත් බලලා එක එක ඒවා අහන්න එපා. ඒක මම මම ආන්දන්නේ මට තේරෙන මට කොහොමද පුළුවන් විදිහට මේ කරනවා මොකද සරලව කියලා දීලා තියෙනවා. අපි ඒකට ලෝකේ නැති මනස්ගත බුදු පුරෝගන ආය නාම රූප පටලගෙන නාම රූප නිරුද්ධුනහම අනාපරහතියක් පටලගෙන ඒකාය ශුන්‍යතාවයකට පටලගෙන මේ වගේ එක එක දේවල් කියනවා මම හැමදාම කියලා කියනවා සහෝදා කරනකොට මුලට එන පද දෙකක් කියනවා නම් කමතන හිතට බලන්න බැරි කොට ඒක කරා ඒකවල තම තමන් භවනා කරනවා කියලා ඒකට මොනවා හරි මනෝවිතර කල්පනා කරලා දෙක තමන්ගේ දෘෂ්ටියයි භවතින එකයි දෙක ඇගලා මගෙන් අහන ප්‍රශ්න වලට මම මොකද කියන්නේ මේ ඉතින් මම කියන්නේ මම ඕවට උත්තර දුන්නොත් ඔගොල්ලෝ ආයෙත් ඕකේ අහනවා ඉන්නද මගේ මහාන් දෙපා වලින් ඕව සාපේට අයිතිවත් ඒවා නෙමෙයි ඒ ඔගොල්ලෝ හරියට පිළිතුර බලන්නකො නාම රූප නිරුද්ධ නාම ආනාපාන රූපය දෙකෙන්නේ එතකොට මේවා ඇත්තටම හරි බුදු කියලා මම කියන්නේ කොච්චර ඕනේ නොදන්නවා වෙන්න පුළුවන්. මම මේ කියන්නේ හැමදාම නාම රූප ධර්ම පිටට ඇඳගන්න කියලා මම කියලම නැහැ. මම කියන්නේ කරුණු දෙකක්. සතියේ පිළිපියන ආනාපාන සතිය වඩන්න. ඊට පස්සේ ආනාපාන සතිය වඩනකොට අස්වාද ප්‍රසආද දෙකේ කියතබල ඒක දීර්ඝ වෙන්න පුළුවන්, දුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ අක්කර ප්‍රස්වාසයේ ක්‍රමක්‍රමයෙන් නොදෙන්න යනවා වෙන පුළුවන්. නොදෙන්නේ සති නිමිති තුළ හිත හිත සබා ගන්න පුළුවන්. සති නිමිති ඇති බව ප්‍රකට වෙන්න පුළුවන්. ඒ විදිහටම සති නිමිති ඇති බව හොඳට වැටහෙන විදිහට බලන්න, සබාගෙන බලන්න. ඊට පස්සේ මම නාම රූපයක නිරෝධයක් කියේ නැහැ. සත්‍ය කුද්දේ කියලා හම්බවෙනතරද තියෙන්නේ නාම රූප කියලා කියලා බලන්න යන්න ඉන්නේ. මේක නිරුද්ධ වෙන කතාවක් මම කියන්නේ නැහැ. ඉතින් මම ඔතන නිරුද්ධය බලන්න බෑ. තේන්නේ විරුද්ධයි කියලා මානසිකාරය කළ හැකි. එහෙම කිව්වොත් කියලා ඇති වැඩක් නෑ. අපි අපිට දැන් ඕනේ ධාම රූපකදී සත්පුද්ගල කෙලෙස් දුරු කරගන්න. මම කියන්නේ සත්පුද්ගල භාවයට දැනෙන අරමුණේ කෙලෙස් දුරු කරගන්න වෙන්නේ කරගන්න විතරයි. මොකද ඔතනින් ඒ ධාම රූප නිරෝධය කියන එක සාක්ෂාත් වෙන්නේ ධාම රූප නිරෝධය කියලා කියන්නේ අපේ රූප බලනකොට සක්කසෝත ධාත ඒ කියන්නේ සක්කායතන හතගෙන තියෙද්දි සෝත රාග ජීව කාය මන කියන ස්පර්ශායතන කියන මොන දැන් නාම රූප. ඒ නාම රූප දෙක ඉපදිලා නැහැ. නිරුද්ධයි. සක්කායතනයේ කියන තරක නාම රූප දෙක තියෙන්නේ ඒ නාම රූප දෙක පස්සේ පහතම පස්සේ නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා උගල දකින්නකොට මේ නාම රූප දෙකේ නිර්වශේෂ නිරෝධය දකින්න. මෙහිම බෑ. ඔය වගේ කෙනකින් විශේෂ නාම රූප නිරෝධය සලආයතන නිරෝධය කියන සිද්ධ වෙනවා. මොකද සලආයතන නිරෝධය කියන්නේ නාම රූප නිරෝධ සලආයතන නිරෝධ වෙනවා කියන්නේ. ඒ නාම රූප දෙක නිරෝධ වෙන සලආයතන නිරෝධ වෙනවා. මෙසක මෙහෙම අපි තව ලොකු කෙලෙසකට මේ රූපායතනේ ඇතුලේ පුද්ගලයෙක් දැකලා ඒ පුද්ගලයා දුරු කර රූපායතනේ ඇතුලේ තව නාම රූප දෙකක් දැකලා මේ තියෙන්නේ. තව ගොඩක් අපට එන්න ඕනේ දැනට රළු මට්ටමේ ඇලීම් ගැටෙන්න කඩු කර ගන්න. උපායක්. ඒක බුදුදහම සත්‍යව සතිපට්ඨාන කියන්නේ මොකටද කොටෙන්ද? විනයගේ ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක සංසිද්ධවා ගන්න විතරයි සතිපට්ඨාන මට්ටම පෙන්වන්න පුළුවන්. සතිපට්ඨාන මට්ටම පෙන්වෙන්නේ එච්චරයි. මොකද ජීවන ධර්ම දුර වෙන කෝරු ධර්ම ප්‍රතිපදාව. පොත මෙතන. ඒ ඒ නිසා නාම රූප දෙකේ නිරෝධය ගැන මම කතා කරන්නේ නැති මම ඒක කිව්වට අනාකරන්න එපා. ඒ ප්‍රශ්නෙට මම එහෙම දැනේ අනිත් කටිකට එක්ක මෝඩ වෙන්න එපා මෝඩ ප්‍රශ්න අහන්න එපා බොරුවට මනස විචාරණය කරන්න එපා අවශ්‍ය දේ හැම වෙලාවෙම අපි විශ්වාසයක් තබන්න තමන්ට නිකන් හරි උගන්වන්න කියලා කියන සාවකාලිකව එහෙම එකක් කියන්නේ අපි තව එකක් ගහගන්න තමන් හිතලා අරගෙන යනවා නම් අවශ්‍ය කාරණාව නෑ ඔයගොල්ලෝ ඉන්න ඕනේ නෑ ඒ විතරකින් ඒක කරන්නේ මොකද දැන් දොස් නොකියනනම් දොස් කියන්නේ නැහැ. මොකද දැන් පන්තියේ උගන්වනකොට ගුරුවරයා ඔයගොල්ලන්ට කිව්වොත් ළමයා දැන් ඔයා මෙහෙම ගන්න හදන්න කියලා ඒ කියපු ගමන් ඔයගොල්ලෝ අපි එක එක තව ආයි ලක්ෂණ ටික පුද්දාලා අනුකිරිය ටික පුද්දාලා වැඩි ක්‍රියම් ටික පුද්දාලා ඔයගොල්ලෝ ගන්න හදන්න කියලා කියුවා නේද? කියන්නේ ඒ නිසා මොකද අපිට අවශ්‍ය දේ නම් ඕනේ මොනවා හරි දෙයක මොකක් කරන්නේ නැහැ එනිසා හැමදාම හැම ඔය අනවශ්‍ය කොටස අයින් කරගන්නවා කියන්නේ. ඉතින් අදාළ දැන ඒකද අපිට සහේතුකයි කියලා හිතන මම සුවට කරන්නේ ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේ කියන එක ඇත්ත. මේක කළොත් අපිට යක්කටක් වෙයි කියලා ඒ කියන විදිහට කරන්නේ. ඒ කීප එක අහගෙන ආයෙත් කවලක් කියවට තේරුමක් නැහැ. ඉතින් මොකද අපි මෙතෙන් කාවත් ගන්නේ අපේම දෘෂ්ටිය ආපහු. ආගේ වචන ටිකක් අහලා ගන්න අපේම දෘෂ්ටිය. ඉතින් මේ එන කාලේ අපතේ ගෙදරින් නම් මේක විතර ගන්න. දැන් මම මොන හරි කියද්දි තම සීපත් කරගන්න තමන්ගේ මනසේ දෘෂ්ටිය තීකල ඒ තුලම නම් හැදෙන්නේ. මම මේ කතා කරන්නේ වැඩක් කියලා නැහැ. එතකොට ඉතින් මේක ගෙදරින් නමුත් අරගෙන කරනවා. ඉතින් මම කියන්නේ දැනට తాවකාලිකව හරි තමන්ගේ අදහස් තියෙන්න පුළුවන්. ඒවත් අයින් කරන්න කියන්නේ ඒක මතකට පැත්තෙන් කියලා මේ කියන එක කරනවා. කරනකොට තමන් දැනගත්ත දේට ඉගෙනගත්ත දේට වඩා මේක හොඳයි යහපතයි කියලා ඒක අතහැරලා මේක ගන්න. මේ ජීවිතේ හරියට නැත්නම් ඒක පැත්තට දේශ කරන ආපෝ අරගෙන දාගන්න. ඒකෙන්ද ඒක කරන්නේ. අපි කිසිම අරමුණක් එන්නේ නැති අවස්ථාවක් වෙනවා අරමුණේ. කුෂ්ණරැල්ල පමණයි. එතකොට අපි ඊට පස්සේ විදක් විචාරයෙන් කොට ඒවා අයිතරතර ඊට පස්සේ ආවද කරනවා. අර ප්‍රශ්න වගේ ආයි නාමරූපයෙන් දැන් අතරින් ඇහුව ප්‍රශ්න වලයි හිත සමාධි කළ කිසිම දෙයක් එන්නේ නැති නම් මොකද කරන්නේ මම කියන්නේ ආ මුලින්නම් ඔබේ මේ කියන එක කරන්නේ නැහැ. මම වෙන භාෂාවක් නම් දන්නේ නැහැ. මම කියන්නේ ආනාපාන සතිය වඩනවා, ටිකක් නතර කරනවා, ආයෙත් මේ සත්පුද්ගල භාවයට හම්බෙන කවිඥාන කර්මම නොවන මෙහෙ කරනවා, ආයෙත් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය සිවුම් වෙන්න පුළුවන්, ගොරෝසු වෙන්න පුළුවන්, නිහිරක් දැනෙන්න පුළුවන්, සතුටක් දැනෙන්න පුළුවන්. ඒක තුල දක්ෂි බලපල හැද බලපල එල්ලියෙන් යනවා කියලා කියන්නේ අපි කමටහන වලද නැහැ. ඒ හිත ඒක ගැන නොසලකාම අතාරින්න. තමන්ගේ සතිනිකතාවන තමන් කරන කටයුත්ත කරන්න. කළා හිතාමතා මේක නතර කළ මේ වගේ දර්ශන කරන්න. මමවත් බලන්නේ විචක්ක ස්වභාවය විචාර ස්වභාවය ආවම බලන්න. අනේ මම දෙන්නේ උපවාසය සම්බන්ධ කරන යාළුවා උපවාස සම්බන්ධව කොහොමද දාන්නේ ඔය ඒක මම කොහොමද ඉතින් දැන් විතක් කළා વિચારන ආනප අපි අහනවා දැන් හොඳ වැඩක් කරනවා ඊට පස්සේ ප්‍රශ්න අහන්න ආහන කෙනාගෙන් මේ විස්තරය අහනවා නාම රූප නිරෝධය කියලා නාම කිව්වේ මොකක්ද කියන්නේ රූප කියන්නේ මොකක්ද ඒක නිරූපණය කරනවා දැන් හරි කියන්න මට විතක්ක ਵਿਚාර දෙක ආනාපානසතිය දැන් මාස් කරන්න පුළුවන් මම දැන් මෙච්චරක ලෝක හදා හදා කියන එක ප්‍රශ්නේ හරි ආස්වාස්යයි ප්‍රස්වාස්යයි බලනකොට සිහිනුවන් බලන සිහියෙන් බලන කෙනෙක් සති කියලා මොනින් බලනකොට සම්බන්ධන්නේ කියනවා ආස්වාද පාසාවයේ සිහියෙන් බලනකොට සති සම්බන්ධන්නේ කිව්වා හරි දැන් මොකද කියන විතක්ක ਵਿਚාර දෙක නේ මම අහන්නේ මම කීවේ නිකන් ඒකේ කියලා දැන් පොතක තිබුණා. දැන් වල රහස් අහුවෙන්නේ කොහොමද? සීහිය සහ නුවණ කියන එකට කියන්නේ සීහියට කියන නම මොකද්ද? පාලියෙන් සාතන. නුවණට කියන්නේ මොකද්ද? සම්පජන. සත්‍ය සම්පජන කියලා කියන සිහිනුවණ. දැන් පිළිමවරයි විතක් විතරයි දෙකක්ද එකක්ද? දෙකක්. එතකොට සත්‍ය සම්බුදන්නේ විතක් විතරේ දුවොත් විතක් විතරේ මොකක්ද කියන්නේ? අර මෙලා තියෙන උද කරන්නේ සතිය තියෙනවා. ඈ එළහාර වගේ ඉස්සරහා කකුල් දෙකයි ඉන්නහාර ප්‍රතිපස්සේ කකුල් දෙකයි වගේ එකක් කරගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට නෙමෙයි කියන්නේ ඔය ඔක්කොම සංකල්ප පොඩ්ඩකට සබලා ඇයි මම මේ කියන එක කරන්නේ නැත්තේ කියලා මට තියෙන ප්‍රශ්නේ. දැන් මෙච්චර අහේතුක කියලා කියන්නේ. දැන් අපිට ඇත්තටම සති නිමිති ඉඳලා බලන සිහියෙන් නුවණින් ආනාපානසතිය වඩන්න පුළුවන් තේරෙනවානේ. ඇයි මේකේ විකාරකය මොකද්ද මේකේ විචාරය මොකද්ද මෙහෙම කරන්න එක නේද විචක්ක මෙහෙම කරන්න එක නේද විචාර කියලා ඇයි අපි හිතන්නේ පැහැදිලිව මම කියලා තියෙනවා දැන් එහෙම හිතන්න එපා සතියේ කිසි සබඳන සිද්ධියම අත්දකපත්ත කරන්න ඊට පස්සේ හිතනවා නම් අත්පුද්ගල භාවයට හම්බ වෙන අරමුණ වරගෙන ඒ අරමුණ තුල මේ රූපය මේක මේ රූපය හැදලා තියෙන මෙහෙමයි නාමය මේක නාම ධර්ම මෙහෙමයි මෙහෙම හිතන්නේ මම කිව්වේ ඒක හිතන්නේ මම විචක්කේ නොදන්නවා නෙමෙයි මම විචක්කේ නොදේ විචාරේ නොතේරෙනවා නෙමෙයි විචක්ක විචාරේ කියලා දෙන්නේ නැහැ කියන නිසා නෙමෙයි නමුත් ඒක අවශ්‍ය නැහැ. එතකොට මේ මම ඔබ කිව්වහම ඔකට තවත් එකක් දෙනවා. දැන් ඉදිරියේ තියෙන ඔය ගහන්න ඊයර මතක තියෙන කට්ටියට ලේඛකතුම මම දැන් ඔය ඉදිරියේ තියෙන දති මුකුත් කියලා දෙන්නේ. අද මොනවා හරි දෙයක් කියලා දුන්නොත් ඒක කියන්නේ හම්බුද දැන් මට හරි ඔබ කියපු ආවල්ට දැන් මෙහෙම පේනවා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක කරන්නේ අපි ගැන තමයි. අමුකම්පාව විතරයි මොකද ඒ වගේ තමයි වචනයෙන් අල්ලගෙන රැවටෙයි කියලා තියෙන අනුකම්පාව නිසාමයි එහෙම කරන්නේ. මොකද එතෙන්ට එන්න සලස්වන්න ඕන නිසාද එතෙන්ට එතෙන්ට ගන්න උත්සාහවත් වෙන්න ඕන මේකක එතන වචන ටිකක් කතා කරලා සීමා නොකරන නොවි ඉති. දැන් ස්වාමීන් වහන්සේ අපි වෙනම ගොඩාක් දේවල් කියලා දෙනවා. හරි. ඉතුරු ටික කියලා දෙන්න ඉතුරු ටික කියලා දුන්න ටිකේ දිහාම ලැබෙන ටික. ඒ හින්දා ඉතුරු ටික යන්න. හරි එහෙනම් ඒක කරනයි දැන් ඇති මේ කොහොමද ගිහින් ලෝකයේ ඇයි ඒ දැන් නමුත් ඇත්ත අද දැනගන්න ටිකක් බොරුවට නෙමෙයි. මට දැනන්න තමයි තමයි මොකද මම කොහොම හිතේ සත්‍යයෙන් හිතේ අවංකව මෙහෙය කරන්නේ. ඒක ඔයගොල්ලෝ ඕනකෙන් බලන එකකට මම කැමති මට ඒක කරනවා. මේ මොකද අනගාධ සම්පෝෂිතමා කියලා තියෙන එක අන්නේ මොකද? ලෝකයේ සේවයක් කරන බැනුමහල් ශක්තියක් ඇතුවම සේවය කරන්න කියලා. මොකද වැඩක් කළත් බලන මොකක් බලනවා වැඩ කළොත් ලෝකෙට වැඩිපුර බලනවා. එතකොට වැඩිපුර උගල බලන කරමත මම ලෝකෙට යමක් කළා කියලා කියන සාක්ෂියක්. ඒ හින්දා දැනට කොහොමද නැහැ. දැන් ජීවිතවල ටිකක් කොළඳලා හැමදෙනාම භවනා කරනකොට මම එන්නේ හතරයි හතක් කරගෙන. නෑ නෑ අනේ කියන්නේ මොකක්ද කියන්නේ හත්ක පිටු කරන්නේ නාම රූප වෙනවා. neden